විවිධ ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරලා තියෙන බව පේනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න ඉස්සර. විවිධ ප්‍රශ්න හයක් පිළිපත් වෙලා තියෙන ඔක්කොම එකෙන් පහක්ම භාවනාව සම්බන්ධව එකක් ධර්ම කාරණා සම්බන්ධ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව මම වසර දෙකක පමණ කාලයක සිට ආනාපාන සතිය වඩමි. එහෙත් පෞද්ගලික ප්‍රශ්න නිසා එය බහුලීකృత කිරීමට ලැබෙන අවස්ථා විරලය. එහෙත් ඉඩ ලැබෙන පරිදි භාවනා කරමි. ආස්වාස ප්‍රස්වාස ක්‍රමයෙන් තුනී වී ගොස් ගෙවි යන අවස්ථාව බොහෝ කලක සිට මා දැක ඇති නමුදු එය පවත්වාගෙන යෑමට නොහැකියාවක් තිබුණි. ඉක්මනින්ම ආස්වාස කිරීමට මට සිතුණි. එහෙත් පෙරේදා උදෑසන මම ආස්වාස ප්‍රස්වාස සියුම් වී ගිය පසු බොහෝ වේලාවක් පැය භාගයක් පමණ එය තුලම සිටියෙමි. එම වේලාවේදී මගේ හිස මුදුනේ පටන්ගත් නලියන ගතියක් පහළට ගමන් කරනු දැනිනි. ටික වේලාවකින් එය පහළ වී ගොස් බෙල්ල පිටිපසින් දැඩි වේදනාවක් දැනුනි. එය ඉවසා දරා ගන්නින් බලා සිටියෙමි. එයද පහළ වී ගිය අතර ඉන්පසු කපු ප්‍රදේශයේ සියුම් වේදනාවක් දැනෙන නිසා මම භාවනා පරයන්ගේ නැගී සිටියෙමි. ඉදිරි දියුණුව උදෙසා ගරු ස්වාමීන් වහන්සේ මට මඟ පෙන්වන සේක්වා. සක්මන් භාවනාවක් තියෙනවා. ඒ තරම්ම සැලකිලි දෙයක් නෙමෙයි. මොකද ඇතම් වෙලාවට මේ යම් යම් වේදනා දැනෙනවා. මොකද ටිකක් හිත සියුම් වෙනකොට අපිට කයේ තියෙන වේදනාවන් හොඳින් දැනෙන්න ගන්න. ඇත්තට මේ වේදනාවන් නිරන්තරයෙන් තියෙන වේදනාවන් වෙන්න පුළුවන්. නමුත් අපිට ඒවා අර හිතේ එකඟ බවක් නැති නිසා ඒ තරම් වැටහීමක් නැහැ. නමුත් අපි භාවනා කරන්න පටන් ගත්තාම හිත හොඳ එකඟ වෙනකොට ආනාපානෙ හිත එකඟ වෙනකොට අර සමහර කෙනෙකුට කයේ තියෙන මේ වේදනාවම ඉතාම ප්‍රබලව දැනෙනවා. දැන් මොන සාමාන්‍ය සමාධිගත සිතකට අරමුණක් ප්‍රබලව දැනෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ ඔය අපේ සියුම් වේදනාව වුණත් මම හිතන්නේ ඒ තරම් බැලරම් දෙයක් කියලා දැන් වර්තමානයේ එහෙම වේදනාවක් නැත්තම් ඒ කියන්නේ මොකක් හරි රෝගී තත්ත්වයක් Tamanට විශේෂයෙන් නැත්තම් භාවනා කරන වෙලාවෙදිම නම් මේ සිදුවීම සිද්ධ වුණේ ඒ ගැන ඒ තරම්ම මේ බයක් ශක්තියක් ඇති කරගන්න එපා. ඒක මගේ හිතලා යාවි. හොඳයි. ඒකම සක්මන් භාවනාව. සක්මනට මම ප්‍රිය කරමි. නිවසේදී පවා එහිමේ යන එහිමේ ගමන් කරන විට ඒට සිත යොමු කරමි. බොහෝ විට කියලා නැතිගෙන දැන් ඔබ වහන්සේ උපදෙස් දෙන පරිදි මෙනෙහි නොකර පය ගැටෙන දෙස සතියෙන් සිටීම. පිළිඹ ඇඟිලි සහ ධානීස් වල අපූර්ව ක්‍රියාකාරීත්වය දක්වමි. ඒ එක් එක් අවස්ථා නොගැටී ඇවිදීම සිදුවන ආකාරය චමත්කාර දැනගැය මට සිතේ. වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. සක්මනට ප්‍රියභාවයක් තියෙනවා කියන එක පොඩි දෙයක්. මොකද සක්මනට කෙනෙක් ප්‍රිය නම් සක්මන් භාවනාවේ ඒ තාම වුණාවකින් ප්‍රියතාවයකින් යෙදෙනවා නම් ඒ කියන්නේ අපිට ලොකු දුරක් යන්න පුළුවන්. නිසා දැකලා තියෙන දේවල් හොඳයි. අවුරුද්දට උත්සාහත් වෙන්න සක්මනේ හොඳට සතිය දිනු කරගත්තා නම්. ඊට ඒ සතිය පරයන්කට අරගෙන ආවට පස්සේ පරයන්කේ ඊටාම සාර්ථකව කරන්න අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ. සක්මන් කරන විට දකුණ වම කියා සක්මන් කළ පසු වම් පාදයේ දකුණු පාදයේ හැපෙන තැන බැලුවෙමි. විලුඹත් ඇඟිලි ස්පර්ශ වන බව දැනුනි. ඉන්පසු සක්මන් කරන අතර නිදිමත ගතියක් දැනේ. කරුණාවෙන් පහදා දෙන්න. ඉන්පසු මොකද කියන්නේ? ඉන්පසු සක්මන් කරන අතර නිදිමත ගතියක් දැනේ. කරුණාවෙන් පහදා දෙන්න. සරණ භාවනා කියන්නේ පරයන්ක භාවනාව මම ආනාපාන හුස්ම ගැනීමත් පිටවීමත් කරමි. එවිට සිත දුවන ගතිය ඇත. හුස්ම ගැනීම නාසයේ මුල මැද මැද වැඩි නාසයේ මුල වැඩි මැද වැඩි නාසයේ අගින්ම පිටවේ. ඒ කරන විට සිත දුවන ගතිය අඩු වේ. නැවත හුස්ම ගැනීම එසේම බලන්න. බෝහන්සේට තෙරුවන් සරණයි. තේරෙන විදිහට මේ ආරම්භක යෝගී. ඉතින් අර මට තේරෙන විදිහට නම් අර සක්මන් භාවනාවේදී හිත එකඟ වෙනකොට ඉතින් මතක් වෙනවා. මොකද මේ තාම අර හිතේ තියෙන ඒ ආරම්භක තුනී වෙනකොට එහෙම නැත්නම් අර මුලින් තරම් ගොරෝසු නැතිව ඉතාලම සිවුම් මට්ටමට එනකොට තාම ඒකේ අවදිමත් භාවය තියෙන්නේ ඒ වෙනුවට හිතට නිදිමතක් එනවා මේ කම්මැලි කම කම්මැලි ගතියක් එනවා. හැබැයි ඕක මේ මේ කම්මැලි කම මේ වෙලාවේදී මේ ඒකට يعني ඉඩ දෙන්න එපා. ඉඩ දෙන්න නැතුව ටිකක් උත්සාහයෙන් වීරයෙන් කරගෙන යන්න. මොකද තාම ඒ කියන්නේ හිත ඇවිල්ලා නැහැ ඊටම සියුම් මට්ටමකට. අපිට දැන් ආනාපාන සතිය කරද්දී උනත් දැන් අපි වෙනත් මොනවා හරි රසවත් දෙයක් බලනකොට අහනකොට වගේ නෙවෙයි මේ ආනාපාන සතිය කරනකොට කෙනෙකුට නිින්ද යන්න පුළුවන්. මොකද මේ මෙතන තියෙන්නේ ඊටාම සියුම් අපි හිතලා කරන්නේ නැති ඊටාම උදාසීන අරමුණක් තමයි ඉතින් ආනාපාන සතිය කියන්නේ. ඉතින් ඒ වගේමයි සක්මනේදී මුලින් සමාලාවට හොඳට වම දකුණ කියලා අර දැනෙන දේ හොඳට තේරුණාට පස්සේ ඕක ඒකාකාරී බවකටපත් වෙන්න පුළුවන්. නමුත් මේ සක්මන ඒකාකාරී වෙද්දිත් ඒක කරන එක තමයි මේ අවශ්‍ය වෙන්නේ එහෙම නැතුව මේක මේ බහුලීකృత කරන්න බෑ. ඒ නිසා මේ ආරම්භක අවස්ථාවේදී ඇයක් භාවනාවේ යෙදෙනවා මේ සාක්ෂණය යෙදෙනවා කියන එක උත්සාහ කරන්න ඒකම යෙදෙන්න. ඇයම පුළුවන් තරම් ඒ සඳහා මේ උත්සාහ දෙන්න තියෙනවා. අවසර ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩලෙමි. ගරු ස්වාමීන් වහන්සේ අද දින සක්මන් භාවනාවේදී දැනුණන්නේ සක්මන් කරන විට මම වේගයෙන් දෙතුන් වරක් එහා මෙහා ඇවිද නැවතී සිත එකතැන තබාගෙන වම් කකුල ඔසවා තබා දකුණ දකුණ ඔසවා සක්මනේ ඇවිද්දෙමි. ඔසවන විට බරගතියද, තබන විට සැහැල්ලුවද මට දැනුණා. ලා කහපාට, කොළ පාට වැලි පෙනුණා. ඉදිරිය බලාගෙන යන විට එක දිගටම පෙනුණා. ටික වේලාවකින් නොපෙනී ගියා. මීට පෙර පෙර ඒ විදිහට දැක නැත. දවසක ස්වාමීන් වහන්සේ මේ පහදා දෙමින් සිතානලද ඉඳලා සිටියේ. සිරුවන් සරණයි. සතුට පරණටි ඇහිලා නැති. විවිධ විදිහට ඒක පුළුවන් මේ පරණකේදී මොකක්ද අත්දැකීම කියලා කියන්න පුළුවන් නම් මේ පොඩ්ඩක් සම්බන්ධයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පිළිබිඩට යන්නේ තියෙනවා කියලා නේද? අවසරයි ස්වාමීන් වහන්සේ. පණිවිඩේ නැවිතේ මට හුස්ම රැල්ල හොඳින් තේරෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. විකටිටි බවක් තේරෙනවා. ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. එතන එතන නිකන් හොඳට හිතෙන එකඟ වෙන බවක් තේරෙනවද? තම කියන්නේ ආස්වාසේ හොඳට මුල වැටාගෙන බලලා ප්‍රස්වාසේ මුල වැටාගෙන බලලා එහෙම මතක් තියෙනවද? එහෙම පුළුවන්. පුළුවන්. එහෙම එහෙම ඉන්නෝනේ ආලෝක ස්වභාවයක් වගේ එහෙමත් වෙනවද? එහෙම තේරෙනවා. තේරෙනවා. මොනවද තේරෙන්නේ? ආලෝක නිල් පාට, කහ පාට ඒ වගේ ආලෝක තියෙනවා. මේ ඒ එතකොට මොකද කරන්නේ? ආලෝකයක් ආලෝකයක් කියලා තමයි ස්වාමීන් වහන්සේ මේක මෙහි කරනවාද එතකොට නැතුව යනවා ඒ විදිහට රූප පේනවා ඒවත් නෙමෙයි නැතුව යනවා ඒ කියන්නේ අවධානය තවදුරටත් මේ ආනාපානෙම පාත්තා මේ අරවා පේනකට ආලෝක ආවට ආනාපානෙම හිත පවත්වන්න ඒක තමයි ඔය නැවතත් සක්මනේදී වල අත්දැකලා තියෙන්නේ. මොකද කියන්නේ අපිට හිත එකඟ වෙනකොට ඔය කියන්නේ විවිධ වර්ණ වලින් එනවා මේ සංඥාවක් නිමිත්තක්. හිතකින් වෙනකොට සම්මලෙත් දෙන්න පුළුවන්. එතකොට අර ඒක හරහානේ දැන් අපිට වැලිඩේට් එතකොට වැලිඩේටින් ඒට අනුරූපව කර්මන්න වෙන්න මේ ඉඩ තියෙනවා. ඒ නිසා මේ වරදක් නැහැ ඒක කිසිම බාධාවක් කරගන්න එපා. බාධාවක් කරගන්න නැතුව දැනට කියන්නේ පේන දේ නැතුව දැනෙන දේත් එක්ක යන්න. ආනාපාන සතිය කරද්දී ඒකේ දැන් ආලෝක විවිධාකාර දේවල් මතුවෙන්න පුළුවන්. ඒ තාම ඒව තරම් ඒව දිහා බලන්න තරම් ඒව වර්ධනය වෙලා නැහැ. නිසා ඒවට අවධානය යොමු කරන්නේ නැතුව පුළුවන් තරම් මේ ආස්වාස ප්‍රාස්වාසය නාසිකාගල ප්‍රදේශයේම තියාගෙන යන්න තියෙනවා. කරුකටයුතු ස්වාමීන් වහන්සේ මම අවුරුදු දෙකක පටන් දිනකට පැය තුනක් පමණ භාවනා කරන අයෙක්. වසරකට පමණ පෙර වරහන් බින්දීම හැකිලිම භාවනාවෙන් තමයි පටන් ගත්තේ. ඒ අවස්ථාවේදී හිත සංසිඳෙන අවස්ථාවක මගේ මුළු ශරීරයම මස් ගොඩක් බවට පත් වුණා. ඒ පඩවි ධාතුව යන්නේ දුවිට ඒ නැතිවි ගියා. මට කමටහන් දෙන නායක හාමුදුරන් පවස පැවසුවා දැන් ඉදිරියට වායු ධාතුව හැටියට බලන්න කියා. එසේ බලන විට විඥාණයන්ම පමණයි ඇති වෙන්නේ. අද වනතුරුත් එසේමයි. සිහින පෙනෙන්නාක් මෙන් විඥානයන් ඇති වෙනවා. කයේ කිසියම් තැනක වේදනාවක් ඇති වුවොත් ඒ දෙස බලා සිටින විට ඒවා නැතුව යනවා. ධනස් අමාරුව නිසා සක්මන් භාවනාව කළේ නැහැ. එහෙත් නිස්සරණ වැඩසටහනේදී සඳහන් කරනු කළ අයුරින් උඩ සක්මන් භාවනාව කරනවා. අපහසුවක් දැනුනේ නැහැ. වේදනාව දැනෙන විට ඒ දෙස සිතින් බලනවා. එවිට නැතුව යනවා. නමුත් භාවනාවේ දියුණුවක් තිබෙනවාද යන්න ගැන පැහැදිලි අවබෝධයක් නැත කියා හිතෙනවා. මේ මෙම මාර්ගය ප්‍රතිපදාවේ ගමන් කිරීමක්ද යන්න පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. හොඳයි මම දැනගන්න ඕනේ තාලේ තියෙන ප්‍රශ්නේ. හිතන හිතන ඒවා වගේ පේනවා මේ රූපත් පේනවා සෑහෙන්න මම ඉස්සර කරවෝ කීයක් විතර භවනා කරලා තියෙනවා ආ ඉස්සරම අවුරුදු දෙකක් විතර කරලා නැවතුණා 2004 වගේ ඊට පස්සේ දැන් මේ 2015 ඉඳලා ආයෙ පටන් ගත්තා ආස්වාද මුලින් වැටුන්නේ නැහැ. කෙටි උස්ම කියලා හිතලා ඒක ඉවරම නැතු වෙනවා. ඉතින් ආම්ලුක පිම්බීම හැකිලින් පටන් ගන්නවා. ඒ පාර ඒක කරනකොට තම අර විදිහට ඊට පස්සේ දැන් පිම්බීම ඒක කරනකොට ඇඟ තද වෙන නැත්නම් ඒක ඇඟ තද වෙන්න ගත්ත ඒවන් මගේ එකම දවසක් මස් ගොඩක් වගේ ඔක්කොම මෙවුණා. පඩවි ධාතුව කියලා ඒක බලනකොට නැතුව ගියා. ඊට පස්සේ අද වෙනතුත් ඒ වගේ නැහැ කමක් නැහැ. දැන් සක්මන් පස්සේ පරයත භාවනාවේදී ඔක තව ඉතින් යන්න ඕනේ. වර්ධනය වෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳට පිම්බීමේ හැකිරීමේ කියන්නේ පිම්බීමේ මුල බදාග හැකිරීමේ මුල බදාග ආයෙත් පිම්බීමේ මුල බදාග ඒ විදිහට බලාගෙන කියන්නේ. එහෙම. එහෙම බලාගෙන යනකොට බලාගෙන මේ දෙකේ වෙනසක් හොයාගන්න බැරි තරමට සිව් වුණා. ඔව්. එහෙම සිව් වුණාට පස්සේද අර වගේ නිකන් මස් ගොඩක් වගේ වැටුනේ. ඔව් නිින්ද ගියා වගේ දැනෙනවා නම් නිින්ද ගිහිල්ලා නෑ මට. ඉතින් ඉස්සෙල්ල දවස් දෙකක් මම නිින්ද ගිහිල්ලා බලන්න ඇස්සරලා. ඒකට වට පිටාවක් පෙන්නනවා. එයා එයා මොකුත් කරන්න බෑ. නිින්ද ගිහිල්ලා නැති බව බලන්න ඇස්සරලා බලන්න දෙපා. ඒක සම්පූර්ණයෙන් කැඩෙනවනේ. එහෙම එහෙම මොකක්ද කරන්න බෑ. ඔහොම යනකොට හොඳට සිව් වුණාට පස්සේ කය කයේ වෙන يعني සියුම් වුණාට පස්සේ කයේ වෙන දේවල් තියෙනවා. එහෙම නැත්නම් දැන් පිටින් හැකිනේක දැන් වැටෙන නිකන් පොඩි තදවීමක් වශයෙන්. නැත්නම් නිකන් කැඩලා කැඩලා කැඩලා යන කම්පන රාශියක් වශයෙන් නිකන් චලනය වීමක් වශයෙන්. ඒ වගේ වැටෙනවා නම් ඒක තුල විතරක්. ඒක දැන් ආයේ එහෙම නැතුව නිකන් තදවීමක් විතරක් කරනනේ තදවීම තුල විතරක් විතරක්. ඒකේ වරදක් නැහැ. එහෙම දැන් එතන ආයි දැන් ප්‍රදේශයක් හොයන්නත් එපා. ආයේ කොතනද හරියට පදරෙන්නේ කියලා හොයන්නත් එපා. ඒ තදවීමේ හිත පාත්‍රෙ ඉන්න. ඒ තදවීමෙන් දැන් ඒ තදවීමේ ලක්ෂණයෙන් අපි දැන් ඉගෙන ගන්න යන්නේ. ඒ තදවීමක් කොහොමද පටන් ඒ තදවීමක් කොහොමද වෙනස් මේක මට ඌමනා විදිහට හසුරවන්න පුළුවන්. නැත්තම් මට ඕන තරමට මේක තේරෙන්නේ. මේ වගේ නිකන් අර විද්‍යාඥයන් පරීක්ෂා කළා වගේ අන්න ඒ වගේ කොට මුහුණවලදී අපි මේකෙන් දැන් විමසලා බලනවා මේක මොන මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඔය තදවීම නැත්නම් වෙලාවක මේ ඉතාලම බුරුල් යම් ජෙලි එකක් වගේ බුරුල් ලිබම් බවට එහෙම නැත්නම් අර මුරුදු බවකටපත් වෙන්න පුළුවන්. දැන් අර හරියට මස් ගොඩක් වගේ වැටෙන්නේ අර මේ මුරුදු ලක්ෂණය ඉස්මතු වෙනවා. හැබැයි මේ මුරුදු ලක්ෂණය කියන්නේ පඩවි ධාතු ලක්ෂණයක් තමයි. ඒ වගේ ඉතින් මේ ධාතුන් විවිධ ලක්ෂණ වලින් මේ පෙනී සිටිනවා. අපිට පාලනය කරන්න බෑ. ඉතින් පාලනය කරන්න බැරි වුණා ඉතින් මම වචන කියලා වැඩක් නැහැ. ඒක මහත්යට හොඳට මේක දැකලා දැකලා ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක එක දවසක් දැන් දැන් එක දවසනේ මේ නිකන් මේ මස් ගොඩක් වගේ දැනගන්න. ඒක ප්‍රමාණවත් නැහැ. ඒක ප්‍රමාණවත් නැහැ. මේක 10000 දකින්න. ඒ කියන්නේ මේ ඔව් මේ පොතකින් ඔව් පොතකින් මේ අපි ඇත්ත වශයෙන් බැලුවොත් මේ අපි අත්දකින්න දේ පොතකින් කක්කාලා කියවලා මේකයි මේ තියෙන්නේ කියලා හිතාගන්න පුළුවන්. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. භාවනාවක් වශයෙන් හිත දියුණු වෙන්න මේ පොතේ දැනුම ප්‍රමාණවත් වෙන්නේ ඒක නිසා අපි මේ හිත ඒකේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මේක භාවනාවක් කරලා හිත හොඳට එකඟ කරලා අවධානය යොමු කරගෙන ඒක නැවත නැවත අස්පනා අපිට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් උඩ නවතනට අත්දකින්න. අත්දකින්න අත්දකින්න මේ හිතේම යම් විපර්යාසයක් සිද්ධ වෙනවා. ඒක ඒ ඒ හිතේ සිද්ධ වෙන ඒ වර්ධනය. මේක දැකීම හරහා හිතේ ඇතිවෙන විරංජනය නැත්නම් අපහැරීම විරාගී බව ඒක හිතට පොතකින් කවදාවත් බෑ. පොතකින් කවදාවත් පුළුවන් ඕනම් පොතේ දැනුම වගේ දෙකින් කවදාවත් පුළුවන් බොහොම කෙටි කාලයකට විතරයි. ආයි නිකන් මේක හේදිලා යනවා. දැන් මේ භාවනාවකින් කරන්නේ මේක නැවත නැවත අත්දැකීම නැවත නැවත අත්දැකීම එහෙම බලන්න බලන්න සතියක් දියුණු වෙනවා ඒ ධම්ම විචේ පැත්තක් දියුණු වෙනවා ඒ වගේ විවිධාකාර පැතිවලින් ඕවා දියුණු වෙන්න දියුණු වෙන්න හිතේ ප්‍රධාන පැතිවලින් ඕක ඉතින් අත්දකින්න පුළුවන්. බුදුහාමුදුරු කියන්නේ කායේ කායන් පස්සේ විහෙරතෝ චිත්තං විරාජී. ඊළඟට නැත්නම් විමුච්ඡති. නැත්නම් අනුපාදාය ආසරේ. ඒ වගේ විවිධ වචනින් කියලා මේක එහෙනම් වේදනාසු වේදනානුපස්සී විහෙරතෝ චිත්තං විරාජ්ජති විරා විරා විරාජේ අනුපාදාය ආසවි. ඔයගෙන් ඉතින් හැම සතිපට්ඨානය ගානෙම බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේක නැවත නැවත කිරීම හරහා ඔන්න මේ හිතේ ඇතිවෙන අර එක්තරා අන්දමේ විරාගී ස්වභාවය. ඒක ඒක බහුලීකృత කිරීම හරහා වෙන්න දෙනවා. අපිට මේක බලෙන් කරවන්න බෑ. මේක නේ ඉන්ජෙක්ෂන් එකකින් ගහනවා වගේ නිකන් ඇඟට ගන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්න පුළුවන්. එහෙම දෙයක් මේ හිතර ගන්න බෑ. අපි මේක වර්ධනය කළා කළා නැවත දැන් දැකලා දැකලා දැකලා දැකලා තමයි මේ මේ භාවනාව හරහා හිතට එන අ ගතිගුණ ටික ඒ හරහා දිනුන ගුණධර්ම ටික වැඩෙන්න ඕනේ තේකරනවා. ඒක ඉතින් මහත්යට කියන්නේ සමහරවිට මාසයක් වගේ හොඳට කරනකොට මොන පොඩි දෙයක් කියන්නේ මෙහෙම දෙයක් දැන් මගේ හිතේ තියෙනවා කියලා වැඩෙන්න පුළුවන්. මම තව මාසයක් ඔක් ඉදිරියෙන් තව පොඩ්ඩක් වැඩෙනවා. මේ වගේ අවුරුද්දක් විතර කරලා ආපසු හැරිලා බලනකොට අන්න හිතේ දෙක කටයුතු වෙනසක් අපි දුක දිගට දිනපතාව භවනා කරා නම් අවුරුද්දක් විතර ගියාට පස්සේ අනිත් පමණක හිතේ දැනෙන වෙනසක් ආපසරල බලද්දී තියෙනවා. ඒ නිසා අන්න ඒ අනුව තමයි භාවනාවේ වර්ධනයක් සිද්ධ වෙනවද කියලා නිවැරදිව තේරුම් ගන්න වෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අවුරුද්දක්ම මේ එහෙම වගේ එක්ක රූප පේනවා එක්ක නෑ රූප පේන්නේ වුණත් ඒ කියන්නේ රූප මොනවද පේන රූප? නිකන් සමාජීව පේන. සමාජයේ ඒවා පේන. පේන. ආ ඒවලද? ඒවා පේනවා මේ ඉතින් ඒක විඥානය කියලා ඉතින් දැන් ඒව විඥානවල කියන රූප සංඥා විතරයි. එහෙනම් අපි අපේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ ගත වෙන ඉතින් කාම ලෝකේ විවිධාකාර එක එක කුජලෝ යන මිනිස්සු යන්ත්‍ර සූත්‍ර ආදී අසුර කරමින් ගත කරන්නේ. ඉතින් අපි ඇස් දෙක වහගත්තට පස්සේ දැන් ඒවා පේන්නේ නැහැ. නමුත් ඒවැ රූප සංඥා හිතට එනවා. ඒ රූප සංඥා දැන් අපිට කරදර කරනවා. දැන් අපි ඇස් දෙක වහලා අරව නොපෙනිලා නොපෙනිලා කියන්නේ අපි ඒවෙන් අයින් වීම සඳහා මුක්ක ආරම්භයකට එන්නේ නැත්නම් ශුන්‍යාකාරයට යන්නේ. නමුත් එතනට ගිහිලා ඇස් දෙක තියාගත්තට මතක් වෙන්නේ අර දේවල්. ඒවා එකක්වත් වැඩක් නැහැ. ඉතින් ඒව ටික බැහැර කරන්න තමයි අපි මේ රූප කර්මස්ථානය පාවිච්චි කරන්නේ. රූප කර්මස්ථානය තමයි දැන් මේ කායන පස්සනාවේ තියෙන මේ පිළිබිඹ හැකිරීම වෙන්න පුළුවන්, ආනාපානසතිය වෙන්න පුළුවන්, ඉරියව්ව වෙන්න පුළුවන්. මේ ඔක්කොම පාවිච්චි කරන්න අරගෙන මකල්ලා. ඒ නිසා ඒ ඒවා එනකොට ඒවට අවධානය යොමු කරන්නේ නැතුව ඒවා සම්පූර්ණයෙන්ම බැහැර කළා පුළුවන් තරම් පැයත් දෙකින් පුළුවන් තරම් පිම්බීම හැකිලිමේ ආවේ යම් දැනීමක් ඍජු දැනීමක් නම් ඒ දැනීමේ හිත නගන්න. නානපත් විතර ඒකේ හිත නගන්න. සක්මන කරනවා නම් ඒ සක්මනේදී දැනෙන දේත් එක්ක හිත නගන්න. ඒ දැනෙනත් ඒ වගේ දෙයක් වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඒ කියන්නේ ඔය ඊළඟ දෙක ශරීරයක් විතරයි. ඒක ඒක ප්‍රමාණවත් නැහැ ප්‍රමාණවත් නැහැ. මන්තර ඒ දේ නෙමෙයි දැන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිකන් මස් ගොඩක් වගේ කරුණා කියන එක මට ආයෙත් කරන්න කියලා යන්න එපා. ඒ වෙනුවට කියන්නේ ධාතු ලක්ෂණ ගත්තොත් ප්‍රධාන වශයෙන් 12ක් විතර තියෙනවා. ඔකේ කොයි කාල ප්‍රශ්නේ නැහැ. ඉතින් අරක විතරක් එන්න ඕනේ කියලා දැන් දැන් එක් අවස්ථාවක මුරුදු බවක් දැක්කය. මට හැමතිස්සෙම මුරුදු බවක ඉන්න ඕනේ මේක තාම ආවේ නැහැ නේ කියලා අපි බලන්න ගත්තොත්. අපි මේ ඒ තියෙන බලාපොරොත්තු හරහාම අනිත්‍යව ඉන්නේ නැහැ. ඒක ඉන්නේ නැහැ. තේරුණාද? බලාපොරොත්තුවක්ම ඔය වට්ටමේදී හානි කරන්නේ. එහෙම නෙවෙයි විවෘත මනසින් වාඩි වෙනවා. විවෘත මනසින් වාඩි වෙනවා, පිම්බීම වල බලනවා, පිටකලියවත් බලනවා නේද ආධුනිකයෙක් වගේ. ඒ දේව කරගෙන කරගෙන යනවා. තාම හිතවලට සතුටකින් යන්නේ. මේක නිකන් අසහනයක් වෙලානේ දැන්. මේක ආවේ නෑ එච්චර කාලයක් කරනවා, දුරුලවත් ගන්නද දැන් අසහනකාරී. එහෙම හරියන්නේ නෑ. මේ වලට තමයි මමත් අද හොඳට සීලය සමාදන් වෙලා ඉන්නවා, මම භාවනාවක් කරනවා, මගේ හිත වෙන වෙන මේ අනවශ්‍ය දේවල් වලට යන්නේ නැහැ. ඉතින් මම අනිත්‍යයට සාපේක්ෂව යන බුදු දහමෙන් දිනු කරලා තමන්ගේ සතුටක් ඇති කරගන්න. සතුටක් ඇති කරගෙන තමයි ඔන්න භවනාවට යන්නේ. එතකොට අර ඒ ඒ සතුට සැහැල්ලුව අත්‍යවශ්‍යයි භවනාව දිනු වෙන්න. අපි කන්ද මේ දැන් දුක් මුසු වෙලා, කම්මැලි වෙලා, නිකන් දෝමනස්කින් ඔය වඩලා ලෝඩ් එක වෙන්න. ඒ භවනාව හරියන්න පොඩ්ඩක් යන්න හොඳ තීරණ නිකන් ප්‍රමෝදයක් ප්‍රමෝදයක් තියෙනවා. ඉන්නකොට මේක වැඩ. සක්මන් භාවනාව කරනකොට මේ මට එකපාරට අඩිය තියන්න බෑ. ඉස්සර මෙහෙම මේ අඩිය තිබ්බා දැන් ඉතලා අඩිය තිබ්බා මෙන්න සිටිනවා කියලා පටන් අරගෙන ගමන් කරනවා කියලා එහෙම කළා. ඊට පස්සේ වහන්සේලා කියවනේ වහදමන කරන්න කියලා ඊට පස්සේ එනම කරනකොට ඒක මට කොහොම දක්ුණ හොඳට වැටෙනවා. ඒ කියන්නේ එක වාරයක් නැතුව කොහොම දක්ුණ කියන්න පුළුවන්. වාර 300ක් විතර එක දිගට යන්න පුළුවන් කොහොම දක්ුණ කි. ඊට පස්සේ මේ මට නිකන් අඩිය තියලා බලන්න ඕනේ කියලා කියන්නේ බැරි. ඊට පස්සේ කපුව කැක්මනවා මම හිතන වේදනාවට අවිද්‍යාවට දැනෙන එකක් නෑ කියලා වල කරකට නෑ දෙක දෙක මොකද ඒක නැති වෙනවා. නැති වෙනවා. දවස්සනේ වගේ තමයි දවස් කැකුණා හදුනා එතකොට ඒක අම්කලාම ඒක නැතුවම තියෙනවා. දැන් අදට මම විනාඩි 40ක් අඩුම ගානේ සක්මන කරනවා. ඉස්සර කරන්න බැරුව ඉටි ඒක විනාඩිය. ඉන්දෙන් නෝටි සරණ ඕක. කොහොමද වන්දනා නිවන් වලට වෙන්නේ? අපිට උදව් කරන්න ඕන තමයි මට මේ ඉතින් ඇත්තටම මේ සක්මන් භාවනාවේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා සක්මන් භාවනාවේ මේ ආනිසංස පහ බුදුරජාණන් වහන්සේ පෙන්නන චක්මන චක්මනානිසංස සූත්‍රය කියලා එහෙම මේ අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා. මේකේ සක්මනේ ආනිසංස පහක් වෙනවා. එකක් තමයි ශාරීරික රෝගාබාධ කියලා කියලා දුර වෙනවා. ඊළඟට මේ හොඳට කනකොට දේවල් හොඳට දිරවන. ඊළඟට දුර ගමන් යන්න පුළුවන්. ඊළඟට මේ සක්මණේදී හැදෙන හැදෙන සමාධිය ගාකල් පවතින. වගේ මේ මේ තවත් කෙනෙකුට මේ කන්නක් වෙනවා. ඒ ඔය විදිහට මේ සක්මන අත්‍යවශ්‍යයි. මේකේ මේ කියන්නේ එතන එතනින් අරගෙන යන්න. ඒ කියන්නේ ඒක තව දිගට කරගෙන යන්න. අර දැන් 300ක් එක දිගට යන්න පුළුවන් නම් මෙනෙහි කිරීම නතර කරලා යන්න. මෙනෙහි කරන්න වම දකුණ වම දකුණ කියන්නේ නැතුව හොඳට වම් කකුල වදිනකොට ඒ හොඳට දැනෙන දේත් එක්ක හොඳට හදවන්න. ආයි දකුණු කකුල වදිනකොට දැනෙන දේත් එක්ක හිත හදවන්න. ආයි ලෝකෙ වෙන මොකක්වත් ඕනේ නැහැ. ලෝකෙ කිසිම දෙයක් සියල්ලම අමතක කළා. ඒ දැනෙන දේත් එක්ක හිටියා. තාම සරලයි. يعني හිතේ හිත එනවා හරියම සරල වට්ටමකට අර කොහොම තීච්ඡ හිතේ කතන්දර ප්‍රපංච ඔක්කොම ටික දුර වෙලා මේ ධාතුන්ගේ ලක්ෂණ වල විතරක් කොන්න හිත පිටට. ඒ නිසා ඒ කරගෙන යන්න මාත් ඇගේ ලෙඩෙච්චුව වෙයි භාවනාවක් වැඩි. ගරු ස්වාමීන් වහන්සේ මම ටික කලක සිට භාවනා කරන්නේ මා පළමුවෙන්ම කළේ පරිසරයෙන් සිත මුදවා ගැනීමයි මගේ කමඨහන ආනාපාන සතියයි සක්මනද ඒ සමානවම කරමි මා සක්මණෙන් පැමිණ හුස්ම රැල්ලට සිත යොමුකොට ටික වේලාවකින් සිත තැන්පත් වේ. එවිට මා කරන්නේ කයෙහි දැනෙන වේදනා, කැක්කුම්, සිතට එන අරමුණු, ශබ්ද ආදී ලෙස බලා හිඳින්මින් ඒ අරමුණ යන එන සැටි බලමින් ඇතිවීම නැතිවීම තේරුම් ගනිමි. ඒ සියලු දේ උවත් මාගේ තැන්පත් වූ සිත වෙනස් නොවේ. ආස්වාස ප්‍රස්වාසද ඇති වෙමින් නැති වෙමින් ගොස් සිත සමාධිමත් වේ. එවිට සමහර වේලාවන් වලදී හිසේ තද ගතිය, හිවි ගතිය, කයෙන් තද රත් වූ ගතියක් ඇති වේ. ඒ සියල්ල දෙස තැම්පත් වූ සිතින් බලා සිටින මා ඊටාම සැහැල්ලුවෙන් කිසිම අරමුණක් නැතුව ගොස්ය. එවිට සිතට දැනෙන ප්‍රීතිය නම් කියා නිම කළ නොහැක. ගරු ස්වාමින් වහන්සේ මාගේ භාවනාවේ දොස් ඇතොත් ඒවා නිදොස් කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මුකුත් දොස් නැත. <laughs> නිදොස් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ කියන්නේ ඔය කියන්නේ ඔය තත්ත්වෙන් කොයිතරම් කාලයක් අත්දකින්නද දන්නේ. ඔක්කොට කිව්වා දෙනවා සඳහන්. අවුරුදු තුනක විතර කාලයක් තිස්සේ කරනවා. දැන් මේ මට්ටම කොයි කාලෙකද උදාත් දකින්නේ? අවුරුදු තුනක්. එතකොට දැන් සාමාන්‍ය පරයන්කේක වාඩි වෙනවා වැඩිලා ආය ආනාපානසති ධර්ම පටන් ගන්නවද නැත්නම් කොහොමද යන්නේ? අර අර නම් වල දැන් ඔව්. කවන්නයි කරන්නේ ඉඳගෙන කරන භාවනාවේදී යන පිළිවෙල වල පොඩ්ඩක් කියන්න. වාඩි වෙලා ආනපන ඒක හිත තියෙනවා. ඒක බන්ධනල බලනවා. තමයි විනාඩි 10කට සමාධිය ඇති වෙනවා. ඒ කියන්නේ මොන වගේද හිත එකඟ වෙන්නේ? හිත සුනන්දල්ලේ මොන තමයි හිත එකඟ වෙන්නේ. හොඳයි. ඊට පස්සේ මොකද? පස්සේ මම මගේ දුකක් කොහොමද එන්නේ? ඒ වගේ මම බලන්න දුන්නා. ඊට පස්සේ දැන් සිදුවෙ දෙන්න ගන්න. ඒක වෙනස් බලන්න. ඒකට සද්ද එනවා. ඔව්. ඒක බලලා අයින් කරනවා. හොඳයි. ඒ වෙයි ගැටෙන්නේ නැද්ද? නෑ. හොඳයි. ඊට පස්සේ ඔයා ඔයා ගියාට පස්සේ මොකද වෙන්නේ හිතට? හිත රාගෙම මට වෙනවා. සමහර වෙලාවකට ආනපන සුලන්ත වෙනවා. ඒක දන්නේම නැහැ. නැති වෙනවා. ඒ ඒක නොදැනී යනවා. නොදැනීම ගිහිල්ලා චිත්තට මුමාකාර ප්‍රීතියක් එනවා. හොඳයි. දැන් ඔය කියන්නේ මම කාලයක් තිස්සේම ඔය විදිහට වේදනාව බලන එක ඊළඟට සිතුවිලි දිහා බලන එක කරන්නේ. කොච්චර කාලෙක? දැන් ඔක බලනකොට බලන්න දැන් අපිට වේදනාවක් දැනෙනවා කියලා. වේදනාව මුලට වැඩි විදිහට දන්නේ නැතුව වේදනාව නැති වෙලා යන වේදනාව මොන ආවා. ආ ඇවිල්ලා නිකන් පොඩ්ඩක් දැන් නිකන් ඒ දිහාට පොඩි අවධානයකින් ඉන්න. එයා යනකොට දුරලා යනකොට ඒ යන යන දිහා පොඩ්ඩක් බලන්න. දුර්වියව පැත්ත දිහා බලන්න. ඊළඟට ආයෙත් සිතුවිලි පැත්ත උන සිතුවිලි දැන් අපි පෝෂණය කරන්නේ නැත්නම් ඒක යනවනේ කොහොමද ඒක? ඉතින් ඒක යද්දි පොඩ්ඩක් ඕනනම් ඒක දිහා බලන්න. ඉතින් ඔක එහෙම අර වැය වෙන පක්ෂය, නිරෝධ වෙන පක්ෂය දිහා බලන්න බලන්න අපි අපි අර ඉන්න සාමකාමී මට්ටම තව ටිකක් තහවුරු වෙනක් වෙනවා. ඊළඟට ඔය සක්මනේදී එහෙම විසකට වෙනවා. වෙනවා. එතකොට මොකද? දැනෙන සේරුම් කෙලින් ඩක්ඩක්ගේ ධනසතේ එනවා. ධනසතේ එනවා. එනවා. ඒ මොහොතේ බලගෙන ඒවට යන්න හිනවා. ඔව් යන්න. එතකොට ගන්න. එතකොට මේ හිත ඒවා ගියාට පස්සේ හිත කොහෙද තියෙන්නේ? හිත මේ සක්මනේ තියෙනත් ඒ එන රිද්ම කැක්කුම් ගණන් ගන්න. හිතට ගන්න. හොඳයි. එතකොට කියන්නේ හිතට ගන්න නැති වුණාම ඒ රිද්ම කැක්කුම් හිතේ නැත්තම් දැන් හිතේ අරමුණ මොකද? එතකොට මම සක්මන් ඉන්නේ අරමුණ එනවා කියන තමයි තියෙනවා. ඒකෙදිත් බලන්න අර වගේ මට්ටමක් ගන්න පුළුවන් කියලා. කියන්නේ පරයට මට්ටම. පරයකේ දැන් ටිකක් තියෙනවනේ නේද? හිත සැහැල්ලු වීමක් අත්දකින්නවානේ. නිකන් හිතේ එකඟ බවක් තියෙනවා. අර ආපු අරමුණු ටිකක් දෙවිලා ගියා. ඊට පස්සේ අරමුණුකුත් නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවානේ. ඒ තත්ත්වෙම සක්මනේත් ගන්න පුළුවන් පුළුවන්ද කියලා බලන්න. දැන් සක්මනේදී දැන් ඔන්න දැනි දැනි තිබුණා. ඒ දැන් දැන් දැන් බලන්න ඕනේ ටිකක් සැහැල්ලුයි. දැන් වා වා බල කරලා බලන්න එපා. ඒ වෙනකොට ටිකක් සැහැල් වෙන බලන්න දැන් ගහන. හොරෙන් බලනවා වගේ. හොරෙන් බලනවා නිකන් ටිටි බලන්න බැහැනේ. ඒ වෙනකොට නිකන් මේ කකුල් දෙක නිකන් ඇවිදගෙන යනවා. යටිපතුල් ස්පර්ශ වෙනවා නිකන් මම ලාවට බලන්නේ. දැන් කොටියට බලන්නේ. ඒ බලන් ඉන්නකොට ඒකෙත් එහෙම ටිකක් යන්න ඇරලා එහෙම යද්දි නිකන් නැති වෙගෙන යනවනම් ඒ දැන් ස්පර්ශයද කකුල මෙහෙම ඒක ඔසවනකොට අර දැනීම දුර වෙලා යනවනේ. ඒකත් එක්ක දුර වෙන පැත්ත බලන්න. එහෙම බලාගෙන යන්න අර මට්ටම සංකීර්ණ ගන්න පොඩ්ඩක් උත්සාහත් වෙන්න. ඒ මට්ටම වර්ධනය කරන්න වර්ධනය ගෞරවනීය ස්වාමීන් වහන්සේ කාලයක් සිට භාවනාවේ යෙදෙන අයෙක් හුස්ම ඉහළ පහළ යෑම හොඳින් වැටහි ආස්වාසයේ මුලැමැද අග හා ප්‍රශ්වාසය පටන් ගැනීමට පෙර හිස් බවක් දැනේ. සිතේ කැළමෙන ස්වභාවය යටපත් වී සංසිඳන ස්වභාවයක් දැනේ. එලෙස සංසිඳීමේ සිඳීමෙන් පසු දැනෙන වේදනා නිරීක්ෂණය කරමි. හොඳින් පරීක්ෂා කරන කරනකොට පටන්ගත් කරන්නට පටන්ගත් විට ඒ කෙමෙන් කෙමෙන් වීදී වීදී යන ස්වභාවයක් විය. ආරම්භ වන ස්ථානයේ පැහැදිලි නොඇතේ. මෙසේ දැනෙන දැනෙන වේදනාව පරීක්ෂා කිරීමේදී ශරීරයේම වේදනාව තුළ කිමිදී වේදනාවේ මුළු ශරීරයම දිලගන්නවා දැනුනි. මුළු ශරීරයම රත් වී එකම වේදනාව ගොඩක් විය. දරා දරා සිටීමට ඉතා අපහසු විය. බොහෝ වෙලාවක් මෙය දැඩි වේදනාවෙන් මිරිකී සිටියෙමි. කන්නාඩි පවා රත් වී අඟුරු වැටි ගියේය. මේ වේදනා සියල්ල පසුව එක ගුලියක්සේ ශරීරයෙන් සැමෙන් ඉවත් විය. ඊට සුවදායි බවක් දැනිනි. අද දින සක්මන් භාවනාවෙන් පසු පරයන්කේ හිඳගතිමි. සක්මන් භාවනාවේදී ශරීරයේ සැහැල්ලුවේ. পায় කය නොදැනුණු නොදැනුණත් ස්පර්ශය හා සිහිය පමණක් දැනෙන්නට විය. පරයන්කේදී සිතට කැමැති පරිදි හැසිරෙන්න ඉඩ හැදීමි. විටක හුස්මද විටක එක් එක් ස්වභාවයන්ද වචනයට නැගිය නොහැකි ස්වභාවයන් සමහර විට වලාකුළු වැනි දැනි දැනි සිටියෙමි. මෙසේ සිටීමෙන් පසු අවකාශයෙන් වෙනස් වෙවි ඉහළ යන ස්වභාවයක් දැනෙන්නට විය. ශරීරයේ ඉහළට ඇදී ඇතිසේ දැනුනේ. හුස්ම ගැනීම ඉතා කරදරකාරී ලෙස හැඟුනේ. නිදහසේ ගලා යන සිතට එන අරමුණු දුරදී දැකගත හැකි විය. මෙලෙස ටික වේලාවකින් පසු සිත සෙමෙන් සෙමෙන් පහළට යන ස්වභාවයක් දැනෙන්නට විය. වීර්ය කළ යුතු බව වැටහුණා භාවනාවෙන් මිදුණෙමි. කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඉදිරිපත් වීමට අනුමැති කියලා දානවා. තව ටිකක් කොහොමද වෙන්න හිත හරින්න මොකද මට හිතෙනවා කාම අර හිතට ඔහේ යන්න දුන්න ඉක්මන් වැඩි කියලා මට හිතෙනවා පොඩක් මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපානසතිය සලකන්න තියෙනවා හරි මූල කර්මස්ථානයේ පොඩ්ඩක් හිත රඳවලා තමයි පුළුවන් නම් යම් පමණක එකඟමක් හදාගන්න. මොකද අපි එකපාරට වාඩිලා මේ බලන් ඉන්න එක සෑහෙන දුරට එහාට ගියාට පස්සේ පුළුවන්. නමුත් මුල් අවස්ථාවේදී හිතේ සතිය ඒ තරම්ම ප්‍රමාණවත් නැහැ. එකඟ බව ප්‍රමාණවත් නැහැ. අපිට පුළුවන් ආනාපාන සතිය ටිකක් භාවිතා කරලා නැවතත් අර සතිය තමන්ට කියන්නේ යම් පමණක වර්ධනය කරගන්න. සමාධියක් සමාහිත බවක් යම් පමණක වර්ධනයක් කරගන්න. ඊට පස්සේ අපිට ඔන්න හිතට යන්න ඕනනම් යන්න කියලා පොඩ්ඩක් අපි බලන් ඉන්න මට්ටමකට ස්ථාන වසනාවකට යන්න පුළුවන්. මොකද අපි එක පාටම වාඩි වුණා බලන හැටි මේ යන්න දෙලා මේ බලන් හිටියොත් මුල්වදීදී ඇත්තම කරදරයි. නිසා මට දෙන්න දෙන්න පොඩ්ඩක් මුල කමනාලත් එක්ක ටික වෙලාවක් ඉඳලා ඒකෙත් ඕනනම් කියන්නේ මුලකමටහන් දෙකේ ඉඳද්දී ක්‍රමානුකූලව හුස්ම සංසිඳේවි. සංසිඳුණාට පස්සේ අතල්ලා. සංසිඳුණාට පස්සේ ආනාපානය අතල්ලා දාන්න. දාලා එතෙන්දී ඕනනම් මේ ඊළඟට හිතට අරමුණ වල යන්න දීලා ඒත් එක්ක යන්න පුළුවන්. ඒතරම අහලා විස්තර අහලා මේ දේ කියන්න දෙනවා නම් තමයි මේ වඩා වටින්නේ. ඉතින් මේ මම නිකන් පොඩක් නම් කලාවට තමයි මේ කිව්වේ. හොඳයි. දැන් ස්වාමීන් වහන්සේ ධර්ම කරුණු පිළිබඳව ගරු ස්වාමීන් වහන්සේ යටපත් වූ අනුසය කෙලෙස් ඉස්මතු කර එය ප්‍රහාණය කරගන්න ආකාරය පැහැදිලි කර දෙන්න. තව ප්‍රශ්න ඇත්තම දැන් බුදුරජාණන් වහන්සේ තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේලා අතර අනුසය ආසව මට්ටම කරා කරලා තියෙන්නේ. ඉතින් මොකද අනිත් ආගම් වලත් සමානලාට ඔය මේ හිතේ ක්ලෙස් පවතිනවා කියන එක ඉතින් කතා කරලා තියෙනවා. නමුත් ඒක ඒක පත්වීමක් සමාධි මේ මට්ටමක් ගැන ඒගොල්ලෝ කතා කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් අපේ Hindu පැත්තේ උනත් භාවනාවක් කතා කරනවා. පරිත්‍යාග භාවනාවක් ගැන කතා කරනවා. ඒගොල්ලන්ගෙත් ඉතින් මේ සමත භාවනාවක් තියෙනවා. ඒකෙන් එතකොට අපිට අර හිතේ මතු පිට තියෙන කැලස් ටික අපිට මු හිත දැවි දැවි තිබුණා, රාගෙන් දැවි දැවි තිබුණා, ද්වේෂෙන් දැවි දැවි තිබුණා. ඕකෙදී කාමචන්ද ව්‍යාපාද තීන විද්ද ඔය ටික මේ පහේදී මේ නිවන ටික අයින් කරලා දැන්පත් වීමක් අත්දකලා ඒගොල්ලෝ ධ්‍යාන මට්ටමම අත්දකිනවා. එතෙන්දී වෙන්නේ වීතික්කම නෙවෙයි මොනවාද පරිඋත්ථාන කැලස් ගති කිරීමක් විතරයි. නමුත් එහෙම කළා ඉතින් බ්‍රහ්ම ලෝකවල පවා යනවා. නමුත් ආපහු එක්ක මනුස්ස ලෝකෙට එහෙම නැත්නම් අපායට පවා ඉනරත් යනවා. ඒ කියන්නේ කොච්චර අපි මේ මට්ටමට හිත දියුණු කළාද? ඇතුලේ තියෙන මේ කුණු ටික එහෙමම තත්පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විතරයි මේ ආශ්‍රව අනුසය ධර්මයන් අනිවාර්ය ප්‍රහාණය කරන තාක් මේ හිතේ සම්පූර්ණ ප්‍රතිබවක් සිදු වෙන්නේ නැති බව ලෝකෙට හිතලා තියෙනවා. දැන් ඔය චේතනා සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ කියනවා යම් යංච වික්කවේ චේතේති යංච අනුස් යංච වකප්පේති යංච අනුසේති ආරම්භණේ නම් හෝති විඥානස්ස විද්‍යා කියලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් එනවා. යම් අවස්ථාවක අපි හිතලා යමක් කරනවා නම්, හිතලා යමක් දකිනවා නම්, හිතලා යමක් අහනවා නම්, හොඳට යමක් ගඳ සෝඳ වශයෙන් බලනවා නම්, ස්පර්ශයක් දරනවා නම්, ඊළඟට හිතනවා නම්, ඉතින් මේ හැම අවස්ථාවකදීම ඊට අනුරූපව විඥානය පහළ වෙවි. හොඳට ඒ මත විඥානේ පවතිනවා. يعني දැන් ඇහෙන් හොඳට රූපයක් බලනකොට ඒ චක්කු විඥානයක් වශයෙන් මේ රූපය මේ රූපය ආශ්‍රයෙන් මේ ඇස ආශ්‍රයෙන් ඔන්න විඥානයක් පහළ වෙනවා. ඊළඟ හොඳට සද්දයක් අහනකොට සෝත විඥානයක් පහළ වෙනවා. ඉතින් එතකොට ඒ ඒ තැන්වල මේ අනුරූපව විඥානය පහළ වෙන්නේ හැකියාව තියෙනවා. ඊළඟට අපි යමක් කල්පනා කර කර ඉන්නකොට හිත ඔහේ කල්පනාවල නිවත් වෙලා ඉන්නකොට ඒ කල්පනා ලෝකයේ හරහා ඔන්න එතන එතන මනෝ විඥාන පහළ වෙවි. මේ විඥානේ පවතින හැබැයි ওই දෙකමත් නැත්තම් අපි උමනාවෙන් යමක් දකින්නෙත් නැහැ. ඊළඟට යමක් හිතන්නෙත් නැහැ. ඒ විඥාණය මේ අනුසය හරහා පවතින. ඒක තමයි බුදුරජාණන්සේ කියන විශේෂම කාරණය. මේ අනුසය ඉවත් කරතා මේ විඥාණය මේ තියෙන සන්තක මට්ටමින් උදව ගන්න හැකියාවක් නැහැ. ඒ අනුසය සම්පූර්ණයෙන් يعني අනුසයතාවකාලිකව වෙනකලා විඥාණය කියන අපදිත්‍ය මට්ටමට ගන්න පුළුවන්. ඒ කියන්නේ අර වගේ චක්කසෝන ගහන දිවහා ඒ අය මුදවලා මට්ටමට ගන්න පුළුවන්. නමුත් අනුසේ තියෙන තාක් පුනර්භවයකට යනවා. ඒක නමුත් කියන්නේ අනුසේ තියෙන තාක් විඥානය ඊළඟ භවයක් කරා අරන් යනවා. දැන් අනුසේ ධර්ම එතකොට මේ ආශ්‍රව ධර්ම අනුසේ ධර්ම හතක් වශයෙන් පෙන්නවා ඊළඟට ආශ්‍රව ධර්ම හතරක් වශයෙන් පෙන්නවා සාමාන්‍ය තුනක් වශයෙන් සූත්‍රවල දෙනවා කාමාසවා භවාසවා විජ්ජාසවා කියලා. ඊට පස්සේ පසුකාලීනව ආමාසවා භවාසවා දිත්තාසවා විඥාසවා කියන හතරක් වශයෙන් පෙන්නලා තියෙනවා. ඉතින් මේ මේ ධර්මයන් අයින් කරගන්න බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ක්‍රම හතක් ඔය සබ්බාසව සූත්‍රයේ දේශනා කළා. දැන් අපි දුමු දැන් අපිට යම් තැනක හරිම කරදරයි. ඒ කියන්නේ මදුරුව වහනවා, ඊළඟට සත්තු වෙනවා, වැස්ස වහනවා, ඉතින් හීතලයි, රස්නේ වගේ දේවල් තියෙනවා. හැබැයි ওই වෙලාවදී අපි කෑ ගහන්න ගත්තොත් එහෙම නැත්නම් දඟලන්න ගත්තොත් අනිත් අයට පැමිණිලි කරන්න ගත්තොත් අපිට සමාජාලාට දේශය විශ්සලා ආහාරණය වුණා. ආය අනුසය ධර්මයේ වර්ධනය වෙනවා. ඒ වෙනුවට කෙනෙක් ඉවසන. ඒ නිසා අදිවාසනා පහදක්වා කියලා මේ ඉවසීම හරහා ආශ්‍රය ඡය. ඊළඟට අපි කෑමක් බීමක් කනකොට මේ ඒක හරහා කෑදරකමක් නැති වෙනවා. ආසාවක් නැති වෙනවා. ඊළඟට එහෙම නැත්නම් අපේ දෙයක් අපි අපි හොඳ ලස්සන ඇඳුමක් පැළඳුමක් පළඳිනකොට ඒකට ආසාවක් ඇති වෙනවා. ඊළඟට අපි අපේ ගෙදරවල හොඳට ලස්සනට බොහොම සුඛෝපභෝගීව ඉන්නකොට අනේතන ආසාවක් ඇති වෙනවා. ඉතින් මේ විදිහට අපි ඇසුරු කරන දේවල් වලින් අපි පරිහරණය කරන දේවල් හරහා අපිට පුළුවන් රාග බරිතව නැත්නම් මේ ලෝභ සහිතව ජීවත් වෙන්න පුළුවන්. ඒ හරහා ඔන්න අනුසයන වර්ධනය වෙනවා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කියනවා පරිසේවනා පහතබ්බා කියලා. දැන් පුළුවන් කෙනෙකුට මේ ඇයි මේ ආහාර ගන්න? මොකද මේ කය පවත්වන්න අනිවාර්යෙන් ආහාර අවශ්‍යයි. මොකද නැත්නම් මේ කය පවත්වන්න විදිහක් නැහැ. ඒ කාරණාව තේරුම් අරගෙන ප්‍රතිවේක්ෂා කරන ආහාර වලද. ඒ කියන්නේ බුදුන් වහන්සේ අර වික්ෂුන් වහන්සේට විශේෂයෙන් දේශනා කරන්නේ මේ නේවදවායන මදායන මණ්ඩනායන විභූෂණාය ඔය විදිහට මේ මේක මේ ආහාර ගන්නේ මේක මේ පවත්වීම සඳහා විතරයි. ඒ වගේම මේකෙන් ආහාර ගැනීම හරහා මේ ක්‍රීඩා ලෝලීත්වයක්වත් මේ කය වර්ධනය කරගන්නවත් කය ලස්සන කරගන්නවත් මස් ලියලා ගන්නවත් වගේ අර අනවශ්‍ය හේතුන් සඳහා නෙමෙයි මේ ආහාර ටික ගන්නෙ. උදේ මේ කය පවත්වා ගැනීම සඳහා පමණයි. ඒගන්න අපි මේ ඒ හේතුන් විමර්ශනය කළා. ඒ හේතුන් මොලට දාගෙන ප්‍රත්‍යක්ෂා කළා ආහාර වළඳනකොට අන්න ඒ ආහාරය නිසා ඇතිවෙන්න තිබිච්ච කෙලස් ප්‍රදේශය අහෝසි වෙලා යනවා. එහෙනම් එන්නේ නැතුව යනවා. ඊළඟට අපි ගෙදර දොරක් වුණාද කුඩියක් පරිහරණය කරනකොට එතනදී අපිට නිකන් ඒ ගැන ලොකු අල්මකින් මේක මගේ කියාගෙන ඒක අත්හරින්න බැරුව ඉන්න මට්ටමක් තියෙනවනේ. මන්නේ ඒ වෙනුවට මේ ප්‍රත්‍යවේක්ෂාව භාවිතා කරනවා කොහොමද දැන් මේ කුඩිය ඇතුලේ මොන හිටියට මේ කුඩිය දන්නේ නැහැ මම මේ මොකක්ද ඉන්න විදිහ. ඉතින් ඒ වගේම මේ කුටිය පරිහරණය කරද්දී මම පරිහරණය කරනකොට මගේ තියෙන විවිධාකාර මේ කායික දේවල් නිසා බහැර කරන දේවල් නිසා මේ කුටිය අපවිත්‍ර වෙනවා. මේ විදිහට අර මේ අත්ත වශයෙන් කුටිය භාවිතා කරන්න එක්කෝ මට මේ හීතලෙන් වැස්සෙන් පිටින් ඕවා බේරෙන්න, අවුෙන් බේරෙන්න, එහෙම නැත්නම් වැසි බඳුරුවන්ගෙන් බේරෙන්න. ඉතින් ඔය වගේ සලකලා මේකේ ප්‍රයෝජනේ සලකලා උන්න ඒකට ප්‍රත්‍යක්ෂ කරනවා. ඉතින් මේ විදිහට අපි අසුරු කරන ආහාර වෙන්න පුළුවන්, කුටියක් ගයක් ගොඩක් වෙන්න පුළුවන්. අනිකුත් වෙනත් ස්ථානයක් වෙන්න පුළුවන්. මේ විදිහට අර එතන එතන ඇති වෙන්න තිබිච්ච කෙලස් ටික අන්න ප්‍රත්‍යවේක්ෂා කිරීම වගේ. ඇයි මේක භාවිතා කරන්න කියලා තේරුම් ගැනීම වගේ අන්න බලක ගන්න. අන්න ඒකට බුදුරජාණන් වහන්සේ කියන පරිසේවණ මහාතත්වා කියනවා. ඊළඟට අපි ඔන්න නරක මිත්‍රයෙක් ඇසුරු කරන්න යනවා. ඉතින් ඒ නරක මිත්‍රාදීන් අපි වල මඟට යොමු කරනවා නරක දේවල් වලට එක්කගෙන යනවා අපේ හිතේ කෙලෙස් වර්ධනය කරනවා අන්න ඉතින් එහෙම එහෙම වුණොත් ආයෙත් ඔන්න ආශ්‍රයෙන් වර්ධනය වෙනවා ඒ වෙනුවට මේ නරක මිත්‍රා ඇසුරු නොකර ඊළඟට අපි හිතමු නරක දෙයක් බලන්න යනවා ඒවත් නරක දේවල් එතකොට නැවතත් ගන්න ආශ්‍රව වර්ධනය වෙනකොට ඒ වෙනුවට ඒවා නොබලයි අන්න ඒ වගේ මේ අර නරක මිතුරන් ඊළඟට ඔය කවුද මේ නරක නපුරු සතුන් වගේ දේවල් වලින් අපිට වෙන්න තිබිච්ච හානි ටික ඒවා මේ අසුරු නොකර ඉන්න හරහා වල අයි කර ගන්නවා. ඒකට කියනවා පරිවර්ජන පහදා ගන්න. ඊළඟට යනවා තව දැන් හිතේ ඇති වෙනවා යම් කාම විතක්කයක්. දැන් මොකද හිතවිලි වගේක් ඇවිල්ලා. හිතවිලි ඇවිල්ලා දැන් ඕක පොඩි ටිකක් හිතන්න නිකන් කාමරාගයට බය බරයි. ආගසිතවිලි වල බයයි. බරයි. ඕක දිගට දිගට දිගට ගියොත් එහෙම දැන් මේ යන්න දුන්නොත් එහෙම අන්න හිත තව තව තව තව ඕක අපි අභිනන්දනය කරනවා කියන්නේ අර ඒකට සතුටු වෙනවා. දැන් රාගයේ රාගයේ තියෙන අතරාන්තමක සතුටු කරන ස්වභාවයක්. අ කියන්නේ මේ ආස්වාදයක් තියෙනවා. අනිත් ද්වේෂය වගේ නෙමෙයි රාගයක් හිතට ආවම ඒ රාගයේ තියෙන ආස්වාදය නිසා අපි ඒක යන්න නොදී අපි ඒක රස විඳින්න අරගත්තොත් ඔන්න තව තව තව රාගානුසය වශයෙන් වර්ධනය නැත්නම් කාමා කාමාසව වශයෙන් වර්ධනය වෙනවා. ඉතින් මේ වාගේ තේරුම් අරගෙන ඒක ආවට පස්සේ ඉක්මනට අයින් කරලා දාන්න, දුරු කරලා දාන්න. ඉතින් ඒ වගේ දේශයක් එනවා. දේශයක් ආවම ඕක දැවෙන්න ගත්තොත්, දිගට දිගට දැවෙන්න ගත්තොත් ඔන්න අනුසය පැත්තෙන් නම් ඔන්න පටිඝාමසය පැත්ත වර්ධනය වෙනවා. ඉතින් මේ කරුණ තේරුම් අරගෙන දේශය වැඩි වෙලාවක් හිතේ පවත්වන්නේ නැතුව ඉක්මනට දුරු කරන්න උත්සාහ කරනවා. ඒ වගේ විහිංසාව පැත්තක් ආවොත් ඉතින් අර දෙනෙක්ට හානි කරන්න ඕනේ, ද්වේෂ කරන්න ඕනේ, තලන්න ඕනේ, කරන්න ඕනේ කියලා හිතනොත් අන්න ඒ හරහා තමන්ගේ ආශ්‍රවයන් වර්ධනය වෙනවා. නිසා ඒක වළක්වන්න ඒ ඉක්මනට අයින් කරගන්න. ඒ නිසා විනෝද නාම හදප්පා කියලා අර ඇතුලේ තියාගන්න නැතුව අයින් කරන මට්ටමක් තියෙනවා. ඊළඟට තව ඉතින් අර මුලින්ම බුදුරජාණන් වහන්සේ කතා කරනවා දසනා පහතබ්බා කියලා. දැන් අපි යම් කාරණාවන් මෙනෙහි කරද්දී ඒ කාරණාවන් මෙනෙහි කිරීම හරහා කාමාශ්‍රව වර්ධනය වෙනවා නම් ඊළඟට භවශ්‍රව වර්ධනය වෙනවා නම් අවිජ්ජාශ්‍රව වර්ධනය වෙනවා නම් ඒවා මෙනෙහි නොකර ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් අපි යම් සිතුවිලි හිතද්දී අපිට තේරෙනවා මේ හරහාම යද්දී මෙන්න මේ කාමාශ්‍රවයක් වර්ධනය වෙනවා. කලින් තිබුණේ නැහැ මේ වගේ හැඟීමක් වගේ. නමුත් දැන් මම මේ හිතන ක්‍රමය හරහා මම දැන් මේ රාගය ඇවිස්සෙනවා. නැත්නම් දැන් මේ හිතන ක්‍රමය හරහා කලින් නොදෙවිච්ච දේශයක් ඔන්න හිතේ ඇවිස්සෙනවා. එහෙම නැත්නම් මම මේ හිතන ක්‍රමය හරහා මම පැටලෙනවා කියලා අන්න තේරුම් ගන්න. තේරුම් ගන්න මේ හිතන දේ අතලලා ඒ ඒ දේ මෙනෙහි කරන්නේ නැහැ. ඒ වෙනුවට මෙනෙහි කරන්න දැන් තමන්ගේ හිතේ රාගයක් ඇවිස්සලා තියෙනවා නම් ඒ රාගය දුරු වෙන විදිහට මෙනෙහි කරනවා. දැන් මේක තමයි අසුභ භාවනාවකින් වෙන්නේ. රාගයක් ඇවිස්සලා තියෙන වෙලාවක අසුභයක් මෙනෙහි කරනකොට අන්න ඇවිස්සලා තියෙන රාගය දුර වෙලා යනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. දැන් දේශයක් ඇවිස්ලා තියෙන වෙලාවට ඔන්න මම පරිත්‍යාග කරලා ඒක දුරු කරගන්න. අන්න ඒවා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මෙනෙහි කළ යුතු ධර්ම නොමෙනෙහි කළ යුතු ධර්ම අන්න තේරුම් ගන්න. තේරුම් අරගෙන මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරනවා නොමෙනෙහි කළ යුතු ධර්ම නොමෙනෙහි කරමින් ඉන්නවා. හිතට වල දෙන නැත්නම් ආශ්‍රව ධර්ම වර්ධනය කරන දේවල් මෙනෙහි නොකර අත්හරිනවා. ඉතින් ඒ විදිහට අර තමන්ගේ දර්ශනයක් වශයෙන් තමන්ගේ ප්‍රතිපදාවක් වශයෙන් තේරුම් ගන්නවා මේ විදිහට මම හිතිය යුතු දේවල් තියෙනවා මෙනෙහි කළ යුතු දේවල් තියෙනවා සිතිය නොයුතු දේවල් තියෙනවා හිතන්න තේරුමක් නැති දේවල් තියෙනවා ඉතින් ඒක තේරුම් තේරුම් අරගෙන හොය මේ හිතනවා ඉතින් ඒක විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ දැන් ඇත්තටම මේ ටිකක් එහාට ගිය යෝගීන්ට මේක ඇත්තටම කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ යමක් මෙනෙහි කළ යුතු නම් අන්න චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්න කියලා කියනවා මේක අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. දැන් හිත දිහා බලනකොට තේරෙනවා හිත කියන ආතතිගත වෙලා. හිතේ තියෙන නිකන් එක්තරාන්දමේ දුකක්. එක්තරාන්දම යම් යම් පසුබෑමක් තියෙනවා. එතකොට පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න පුළුවන් මම කොහෙද අල්ලන්නේ. මම කොහෙද කියලා වෙලා තියෙන්නේ. හිත කොහෙද දැන් මේ වෙලාවේ පෙළෙන්නේ. කොතනද නිකන් දැඩිව ග්‍රහණය කරලා තියෙන්නේ. අන්න සමුදේ පැත්ත තේරුම් ගත්තා. දුකක් තියෙනවා දුකකට තේරුම් ගත්තා. ඒක ඒ දුකට හේතුවක් වශයෙන් නන්න කොහෙද මම දැන් අල්ලන් ඉන්නේ. කොහෙද මම ඉරගාගෙන කියලා තේරුම් ගත්තා. අන්න හේතුව තේරුම් ගත්තා. ඒක තේරුම් ගත්තා නම් අන්න ඊළඟට හරියට තේරෙනවා. දැන් අත්හැරියා නම් ඒක අත්හැරියා නම් අන්න එතනම නැවතත් ආයි අපි දුකින් තොර වෙනවා. දුකින් තොරව අර සාමාන්‍ය මේ නික්ලේශී මට්ටමකට. එහෙම නැත්නම් අර අරමුණු වලින් තොර මට්ටමකට නිදහස් මට්ටමකට ආයෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මෙනෙහි කරන්න අවශ්‍ය නම් අන්න චතුරාර්ය සත්‍ය මෙනෙහි කරලා බලන්න කියලා කියනවා. ඊට ආයි භාවනා පහතපා කියලා කියනවා මේ දැන් අපි සතිය කියන එක දිනු කරන්න ඕනේ. ඊළඟට ධම්මවිචය දිනු කරන්න ඕනේ. ඊළඟට විරිය ප්‍රීති පස්සද්ධිය ඔය විදිහට මේ සත්බොජ්ජංග ධර්මයන් ගැන කියනවා මේ ධර්මයන් දියුණු කරේ නැත්නම් අපිට අපේ හිත ගොඩ ගන්න හැකියාවක් නැහැ අනිවාර්යයෙන්ම හිත ගොඩ ගන්න නම් මේකේ කුසල පක්ෂයක් වර්ධනය කරන්න අවශ්‍ය කරන ගොඩ ගන්න පක්ෂය වර්ධනය කරන්න. ඒ නිසා මේ කුසල පක්ෂය භාවනාව වශයෙන් වර්ධනය කරන්න කියලා කියනවා. ඒ නිසා විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත බැහැර කරන සුළුව. මේ සතිය වර්ධනය කරනවා. ඒක ඇත්තම භාවනාවේ ඉහළ මට්ටමකින් බුදුරජාණන් වහන්සේ අපට කතා කරලා තියෙන්නේ. සබ්ද ගොච්ඡන්ද මට්ටමේ මට්ටමේදී අපිට භාවනාවකින් ගන්න බොහොම විවේකීව තවදුරටත් වර්ධනය කරනවා. තවදුරටත් අම්බවිචේ වර්ධනය කරනවා. ඊළඟට විරාගීව වර්ධනය කරනවා. ඒවැය නැතිවීම සුරක්ෂය බලමින් වර්ධනය කරනවා. ඒ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ලස්සන්ට මේ ආශ්‍රවයන් ඡය කරන මාර්ගය දේශනා කරනවා. දැක්කොත් දැක්ක විතරයි ඇහුවොත් ඇහුව විතරයි යන යන සය ආකාරයෙන් විදර්ශනා කළ යුත්තේ කෙසේද? ඒක නෝනේ අනුරුණ සාරස එහෙම ලස්සනට පැහැදිලි කරනවා. දැන් අපිට භාවනාවකදී ඕක කරන්න පුළුවන් මේ දැන් අපි දුක හොඳට හිතගෙන දුන්නාම එයාට රූපේ වැටෙනවා අපි දුන් තදගතියක් වශයෙන්. දැන් අපේ සාමාන්‍ය ලෝකයේදී අපි සාමාන්‍යයෙන් අපිටම යමෙක් අපිට දැක්කොත් එහෙම ඒ දැක්ක රූපය ඔස්සේ අපි හිත හිතා හිතා හිතා යනවා. අතන්දරයක් ගොත ගොතා ගොත ගොතා යනවා. ඉතින් අන්න ඔක්කොම ආයි කෙලෙස් වැඩෙනවා. ඒ වෙනුවට දැන් අපි දුක දැන් මේ භාවනාවකට කතා කරොත් එහෙම අපි දැන් අපිට යම් ස්පර්ශයක් දැනෙනවා. අපිට යම් පදගතියක් දැනෙනවා. අපි මේ කෙනෙක් ඇවිල්ලාගේ හැපෙනවා. ඉතින් පදගතියක් දැනෙනවා. නමුත් අපි ඒ වෙනුවට මේ පදගතියට එහා ගිහිල්ලා, ඒකෙන් ඔබට ගිහිල්ලා මේ හැපිච්ච කෙනත් එක ගහ ගන්න යනවා. හැපිච්ච කෙනාට බනිනවා. නමුත් අපි භාවනාවේදී කරන්නේ අන්න මේ පදගතියක් දැනෙනවා. දැන් මේ දැනෙන්නේ අර වගේ කෙනෙක් පුද්ගලයෙක් හරහා ආපු තදගතියක් නෙවෙයි. හිත හොඳට එකඟ වෙලා තිබුණා. ඒ වෙලාවේ ඊටාම හොඳ සතියක් තිබුණා. හිත හොඳට එකඟ වෙලා තිබුණා. දැන් මොන තදගතියක් දැනෙනවා. අන්නේ තදගතිය දැන් අපි අර ප්‍රපංච මට්ටමකට ගෙනියන්නේ නැතුව මේ තද ගතියේ තියෙන වෙනස් වීම බලනවා. මෙන්න මේ තද ගතියක් තියෙනවා. මෙන්න මේ තද ගතිය හට ගන්නවා. මෙන්න මේ තත් මේ විදිහට හද තද ගතිය වෙනස් වෙලා යනවා. අන්න මේ රූපේ රූපය රූපය ඒ අවස්ථාවේදී ප්‍රකට වෙලා තියෙන තද ගතියක් වශයෙන් අන්න ඒ තද ගතිය හට ගන්න ආකාරය වෙනස් වෙන ආකාරය නැතිලා යන ආකාරය අන්න ඒ විදිහට දකිද්දී අන්න කියන්නේ භාවනාවේ මට්ටමේදී තමයි ඕක ඊටාම ප්‍රබලව අපිට අත්දැක ගන්න පුළුවන්. අන්න අර ස්පර්ශ මට්ටම. නැත්තම් ස්පර්ශ වෙච්ච අවස්ථාව කායික වශයෙන් වෙන ඒ ස්පර්ශය එතනින් නතර වෙනවා. ඒ ඔස්සේ කිසිම කිසිම දුරකට වේදනා පැත්තකට ගිහිල්ලා ඊළඟට අර පටිච්චසමුපාදේ එන ඒ වැල දිගට යන්නේ නැහැ. ඒ අර කොටස් 12ක් වශයෙන් විස්තර කරනවානේ. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන. ඔය විදිහට යනවා විදිහට. දැන් මෙතනදී ස්පර්ශ මට්ටමක් ආවට ඒ ඒ ආපෝ අපිටම කාය විඥාන මට්ටමේදී පුළුවන් තරම් නතර කරගන්න උත්සාහත් ඒ වෙනුවට ආයි නැවතත් ඒ ඒ ස්පර්ශය හෙද්ද මේක හොඳ ස්පර්ශයක්ද මේක මට අරගන්න ඕනේ අන්න එහෙම කියොත් අන්න එහාට එහාට කියලා සලායතන මට්ටමට දක්වා යනවා ඒ වෙනුවට අන්න ස්පර්ශ මට්ටමේ බොහොම නතර කරගන්නා ස්වභාවය තියෙනවා ඒක ඇත්තටම භාවනාවේදී ওই මට්ටමට යන්න පුළුවන් නමුත් දැන් අපි දිත්තේරිට නැත්තම් කියලා සාමාන්‍යයෙන් අපි නිකන් සාමාන්‍ය අදහස් ගන්න මේ දැක්කා ඔන්න දැක්ක පමණයි ඕකේ යන්න බෑ කියන එක. ඒක හොඳට අත්දකින්න නම් මට තේරෙන විදිහට නම් හොඳට විපස්සනාව දියුණු වෙන්න ඕන. හොඳට විපස්සනා දියුණු වට්ටමකදී අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇහැට රූප ආපාදගත වෙනවා. නමුත් ඒක ඇතුළට බැසගන්නේ නැහැ. දැන් මෙතන හිවිය කීප දෙනෙක්ම ප්‍රකාශ කළා දැන් මේ ඇහැට රූප පේනවා. සක්මන් සක්මන් භාවනාවේදී වටපිට බල බලත් යනවා. නමුත් හිත නිස්කලංකව තියෙනවා. හිත නිශ්ශබ්දව තියෙනවා. ඒ කියන්නේ ප්‍රපංච වෙන්නේ ඒ ඒ මට්ටමට එන්න අනිවාර්ය භාවනාවක් වෙනවා. ඒ අනිවාර්යෙන් විපස්සනා භාවනාවක සෑහෙන එහාට යන්න ඕනේ මේ දිත්තේ දිත්ත මට්ටම් මේ විදිහට අතනින්. ඕන තරම් මේ රූප පේනවා. නමුත් ඒ රූප වලට බැස ගැනීමක් නැහැ. ඒ රූප හරහා හතන්දර ගොතන්නේ නැහැ. හිත හිස් කලත්තර ඉන්නවා. ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඊළඟට ඕන තරම් සද්ද ඇහෙනවා. ඒ සද්ද ඔස්සේ කතාවක් ගොතන්න යන්නේ නැහැ. ඒ වුණත් එයා ගෙදරට වෙලා ඉන්නවා. ඕන තරම් ඔව්. අවදිය. නෑ කියන්නේ මොකද විශේෂ අවධියක් නැතත් හිතට නිදහසේ ඉන්න පුළුවන්. හිත විවේකීව ඉන්නවා නම් ඒ කියන්නේ මැරලා නැහැ නේ. ඒ කියන්නේ එයා නිදි නැහැනේ. එතන ඒ ප්‍රමාණය ඔව්. දැන් ඒක තමයි. දකින්න දේ අවදීන් බැලුවොත් ඒ අපි දෙයක් හදනව නෙමෙයි. දැන් මේ දිත්තේ දිත්තේ දිත්තමත්තන් කියන එකේ ඔය කඩගුරුන්ගේ ඥානතුන් සන්නසේ ලස්සනට පැහැදිලි කරනවා. එතෙන්දී අපි ඒකෙන් දෙයක් හැදුවොත්. ඒ කියන්නේ අපි ප්‍රපංච මට්ටමට ගියා. දැන් මේ උන්වහන්සේ එහෙම ලස්සනට කියලා දැන් මේ අපි දුක පුඩුවක් තියෙනවා. දැන් දැන් මේ විස්තර කරන්න කිරීම සහ කියන්නේ පුඩුවක් තියෙනවා. මේක පුළුවන් බව හඳුනා ගැනීමම ප්‍රපංච මට්ටමක්. හරි ඒ ඉච්ඡාදුර යන්නේ නැතුව නිකන් දුඩුවක් වශයෙන්. මේක මේ වුණ දැකීමක් විතරයි. මට ඒක ගානක් ඒක හිතේ නිකන් රෙජිස්ටර් වෙන්නේ නැහැ. හිතේ මේ අරම දැක්ක කියලා හිතට නිකන් කිසිම පීඩාවක් නැහැ. මොකද හිත ඒක නිමිති ගන්නෙ නැහැ. අන්න ඒව ගන්නවා. දැන් අර මට කියන්න අවද වෙච්ච තව මහා ප්‍රහාණය ක්‍රමයක් තමයි සම්මරාභාතපා. බුදුරජාණන් වහන්සේ කියනවා අර නිමිත්තක් ගාහි, නානු ව්‍යංජනක් ගාහි. අර කියන්නේ මේ එක එක දකින්න දේවල් වල නිමිති ගන්න. ඒකේ තියෙන විස්තර ගන්නෙ නැහැ. ඒ වෙනුවට හික්මනවා මේ සංවර වෙනවා. ඇස සංවර වෙනවා. ඒ සංවරයේ ප්‍රධාන කියන්නේ සංවරයේ ප්‍රායෝගික මට්ටමක්. භාවනා නියෝගීවත් දකින්න පුළුවන් මේ ඔය විපස්සනාවේ එහාට ගියාම දේවල් තියෙනවා. ඉතින් ඕනකින් බලන්න පුළුවන්. නමුත් හිත කරදර ගන්නෙ නැහැ. බලන්න පිළිගන්නේ. හිත ඊට වඩා සැහැල්ලුවෙන් මේ ඉන්නවා. අර අපි ඒවා අරගෙන මේ තියෙන මේ බෆල් එකක්. මේ තියෙන මයික් එකක්. මේ ඉන්නේ වැඩි කෙනෙක්. මේ ඉන්නේ ඉහි කෙනෙක්. ඔය විදිහට අපි ඒ නම් දෙන්න දිහාට පස්සේ ටික ටික අර හිත හිත ඒ මට්ටමකට යනවනේ නේද? ඒ නම් දීම කියන එකම කැලසීමක්. උදාහරණ කියනවනේ අර يعني නම් නමක් දෙනවා. නමක් දෙනවා කියන්නේ ප්‍රපංචයක් කෙරේ. නම් ඊළඟට නමක් දෙනවා. ඒ නමක් ඒ දීපු කෙනාත් එක්ක ඔන්න හිතනවා. ඒක මත කොට නැගෙනවා. ඉතින් ඔය ආස්තෙන් ආයි හිත හිතා විතර කර කර ආයි ප්‍රපංච වෙනවා. ආයි ආශ්‍රව දියුණු වෙනවා. ඒ ආයි කැරගිලා යනවා. කැරගිලා මට වලන්නේ යනවා. ඉතින් ඔය වගේ මේ ඔය ඒ මට්ටමක් ඒ කියන්නේ දිත්තේත්තමතා මට්ටමක් ඉතින් මේ හොදාකාරවම يعني ඊටාම සූක්ෂම මට්ටමින් අත්දකින්න නම් භාවනාවකින් අර වගේ යන්න ඕනේ විස්තර කරපු විදිහට ඊළඟට ප්‍රායෝගික පැත්තෙන් ගත්තොත් පේන දේවල් වල එල්බ ගන්න නැතුව පේන දේවල් වලින් කතන්දර ගන්න නැතුව හිත විවේකීව ඉන්න නම් ඇහෙන දේවල් වලින් කතන්දර ගන්න නැතුව විවේකීව ඉන්න නම් අන්නේ වට්ටමින් දිගට දිගට යන්න. හොඳින් ප්‍රායෝගික වට්ටමින් ඔක දේව කරන්න. අනිවාර්යෙන් විපස්සනා භාවනාව සෑහෙන දිගට යන්න. හඳුනා ගැනීමක් යම් පමණක වෙන්න පුළුවන්. මොකද සංඥා මට්ටම එතන තියෙන්නේ. සංඥා මට්ටම හින්දා මොකද බුදුරජාණන්සේ කියන්නේ චක්කුච්ච පරිච්ඡ රූපේච්ච උපජ්ජති සක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ යම් පස්සපච්චා වේදනා යංච යංච වේදේති තං යංච වේදේති තං සංජානාති ජන් සංඥා එහෙම කියන්නේ පොඩ හරියට පොඩ ජන් ජන් සංජානාති තං වේදේති එහෙමනේ ජන් සංඥානාති තං වේදේති සංඥාව මුලට එන්නේ. සංඥාව පැත්තට පස්සයි වේදනාව එන්නේ. යංච සංඥානං තං වේදේති යං වේදේති තං විතක්කේ. වේදනාවලට හිතෙල්ල වෙන විතක් යං විතක්කේ. යංච විතක්කේති තං පපංචේ. අන්න ඊළඟට ප්‍රවචනයට යනවා. ඒ නිසා සංඥා මට්ටමින් යම් හඳුනා ගැනීමක් නම් සංඥාවට රූප සංඥා මට්ටමින් පේන්න පුළුවන්. ඒ හරහා ලොකුවට අන්න මේ ලස්සන කෙනෙක් දැක්කා. මෙන්න මේ වගේ හොඳට දැක්කා. කියලා දෙන්නේ පිළිම වේදනාවක්. වේදනාවන්නේ දැන් දැන් කෙනෙක්ව හඳුනාගත්තා හඳුනගෙන මම ඉන්නහාට ගිහිල්ලා යනවානේ මේ මේ වේදනාව හදාගෙන මේක දුක් වේදනාව වශයෙන් වන්න දිගට දිගට දිගට යනවා. මේ සංඥා මට්ටමත් ඔබේට ගිහිල්ලා වේදනාව ඔස්සේ තවදුරටත් හිතන්න කියලා. නමුත් හඳුනා ගැනීම ලාවට නිකන් තියෙනවා ඒ වුණාට හිත ඒක නැහැ ගන්න නැත්නම් හිත ඊට වඩා නිස්කලංක භාවක රැඳලා තියෙනවා නම් බාධාවක් නැහැ. මේක දස සංයෝජන ධර්ම මොනවාද? කන්නාතිය වංශික දස සංයෝජන ඉතින් මේ විස්තර කරලා ඉතින් විවිධ තැන්වල ඉතින් පොතකින් බලන්න පුළුවන්. මේ කෙසේ වෙතත් ඉතින් දැන් අර ප්‍රහාණය කරන විදිහ ගැන එහෙම දුරදාස කියන්නේ සෝවන් මාර්ග ඵලයටපත් වුණ කෙනෙක්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය කරනවා කියනවා. ඊළඟට සකදාගාමී වෙච්ච කෙනෙක් කාමරාග භවරාග කියන එක දුරුකර දුර්වල කරනවා. ඊළඟට අනාගාමී වුණාම තමයි කාමරාග භවරාග කියන දෙක දුරු සම්පූර්ණයෙන්ම මේ කාමරාග පටිඝ කාමරාග පටිඝ කාමරාග පටිඝ දෙක සම්පූර්ණයෙන් දුරු කරන්නේ. ඊළඟට රහත් වුණාට පස්සේ කියනවා අර බුද්ධම් භාගිය කියන මට්ටම නේද? අර ඕරම් ඕරම් භාගිය බුද්ධම් භාගිය කියලා තියෙන්නේ. ඕකේ ඕරම් භාගිය පහ තමයි අපි ඉස්සර දුරුකේ. නේද? එහෙමද මම පැටලලා තියෙන්නේ. පැටලලා. කොහොමද ඉතිරි පහ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. ඒ ඒ පහ සම්පූර්ණයෙන් අරහත් මාර්ගයෙන් තමයි ඉදිරි වෙනවා කියන්නේ. පොඩක් පොතකින් පොඩක් පරීක්ෂා කරලා බලන්න. අන්තිමට ස්වාමීන් වහන්සේ අනිත්‍ය සහ ශූන්‍යතාවයේ පිටින් පැහැදිලි කර දෙන්න. වහන්සේ නිරෝධී මාර්ගය. <coughs> ඒ කියන්නේ දැන් අපි දැන් අරමුණක් එක්ක දැන් හොඳට විපස්සනාවක යද්දී දැන් හිතට එන අරමුණ අරමුණක් හිත දැන් ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන අරමුණ ඔන්න අපේ හිත ටික අස්තර කරගා යනවා. අරමුණු ඔහේ එනවා. ඒ ඒ අරමුණු හිතේ රැඳෙන්නේ නැතුව නිකන් අස්කර කර අස්කර කර අස්කර කර යන ක්‍රමයකට ගියාම හිත ටිකක් හිස්වීමක් වගේ වෙනවා. දේහරහා කෙනෙක් ඔන්න ශුන්‍යතාවයක් කියලා එයාට ඒක අත් දක්වන්න පුළුවන්. තවත් කෙනෙක් කේවල් අරමුණු දැක්කට ඒවා ඇතුළට ගන්නෑ. ඒවා සංඥා ගන්නෙ නෑ, නිමිති ගන්නෙ නෑ. එතකොටත් ඉතින් හිත හිතේ ස්වභාවයෙන් ස්වභාවයෙන් තියෙන හිස් බවක්මයි. මේ හිත කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ විවිධාකාර විඥාන මට්ටම් ඒ හේතුන් නිසා හටගන්නවා. මේක නැතුව නිකන් තියෙන විඥානයක් නැහැ. දැන් ඒ නිසා දැන් ඇහෙන් රූපයක් ඇතුළට ගත්තොත් තමයි ඔන්න චක්කු විඥානය. කනට කනට මේ සද්දයක් ආවිල්ලා අපි ඒ ඔස්සේ ඔන්න මෙනෙහි කිරීමක් කරනකොට තමයි ඔන්න සෝත විඥානය. ඒ වෙනුවට කෙනෙක් ඒ නිමිති නොගෙන පුළුවන් තරම් ඉන්න උත්සාහ කිරීම. නිමිති නොගැනීම හරහා ඔන්න යනවා මේ විපස්සනාවේදී අනිමිත් සංඥාවක් එහෙම නැත්නම් අනිමිත් සමාධියක් කියලා ඉතින් කියන්න පුළුවන්. දැන් අනිත් පැත්තෙන් ඕවා විස්තර කරනවා මේ අනිමිත් හුඟක් වෙලාවට එන්නේ අනිත්‍ය දැකීම හරහාය. ඊළඟට ශුන්්‍යත එක එනවාය අනාත්ම දැකීම හරහා කියලා. ඒක එක විදිහට ඉතින් පොත්පත් වල නම් තියෙනවා. ඉතින් අන්තිමටදී කොහොමද වෙන්නේ? يعني අරමුණක් ඇසුරු නොකර හිත පවතින තත්ත්වයක්. ශුන්‍යත වෙන්න පුළුවන්, අනිත්‍ය වෙන්න පුළුවන්. එතනදී සාමාන්‍ය ඕලාරික අරමුණක් හිතට නැහැ. රූපයක් ඇත්තෙත් නැහැ, සද්දයක් ඇත්තෙත් නැහැ, ගන්ධයක් ඇත්තෙත් නැහැ, රසක් ඇත්තෙත් නැහැ, ස්පර්ශයක් ඇත්තෙත් නැහැ, හිතවිල්ලකුත් නැහැ. ඒත් හැබැයි විඥාන මට්ටමක් තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අපදිත විඥානය කියලා. අර සාමාන්‍ය ඒක ඇවිල්ලා මේ දිගින් දිගට ඇතිවි නැතිවි යන මේ වගේ ඕලාරික රළු ගොරෝසු මේ අරමුණු ඇසුරු කරමින් යන විඥාන මට්ටමක් නෙමෙයි. කොහෙවත් ප්‍රතිෂ්ඨාපනය නොවෙච්ච කොහෙවත් දැස නොගත්ත විඥාන මට්ටමක්. ඊළඟට එහෙම තව අනිත් පැත්තකින් විස්තර කරන අනිදස්සන විඥානය කියලා. ඒකේ මේ නාම රූපයන් නිරූපණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ හිත නිරන්තරයෙන්ම අරමුණක් ගන්නවා. විඥාන නාම රූප අතර නිරන්තර සම්බන්ධයක් සිද්ධ වෙනවා. විඥානය නිරන්තරයෙන්ම නාම රූපයක් ඇසුරු කරනවා. නමුත් ඔය වටනේදී මේ නාම රූපයක් විඥානයේ මේ ප්‍රතිස්ථාපනය වෙලා නැහැ. පිළිමුතු වෙලා නැහැ. එතකොට මේ විඥානය නිකන් හිස් බවක් තියෙනවා. හරියට උදාහරණයක් කියනවා නම් මේ දැන් හිතන්න චිත්‍රපට ශාලාවක තිරයක් තියෙනවා. සුදු පාට තිරේ තියෙනවා. දැන් මේ තිරයට අපි අර ප්‍රොජෙක්ටර් එකකින් රූපයක් දැම්මොත් ප්‍රොජෙක්ට් කළොත් මොකද්ද ඒකේ ප්‍රතිබිම්බයක් ආපාදගත කළොත් තමයි ඒකේ රූපයක් පේන්නේ. ගැලුම් නටනවා, පිළිවිල නටනවා, දඟලනවා, ගහගන්නවා. ඒ ඔක්කොම ඔක්කොම පේන්නේ අන්න ඒ තිබුණාම. ඒ රූප ටික ඒකේ වැටුණා. අන්න ඒ වගේ මේ විඥානයේ නාම රූප නිරන්තරයෙන් දඟලනවා. නාම රූපයේ හරහා විඥානයක් තියෙනවා, විඥානයේ හරහා නාම රූප තියෙනවා. ඒතකොට විඥාන නාම රූප අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධතාවයක් තියෙනවා. නමුත් හිතලා බලන්න සම්පූර්ණයෙන්ම අර තිරය සම්පූර්ණයෙන්ම මේ හිස්සුණා. ආලෝක සභාවක් තියෙනවා. හැබැයි මොකක්වත් රූපයක් නැහැ. අන්නේ බඳු සත්‍යයක් හිතලා බලන්න. ඒ තිරේ දිනවනේ මේ තිරේ යම් මේ මේ පැවැත්මක් තියෙනවා. තිරේ බොහොම හිස්, බොහොම පිරිසුදු. නිකන් තිරක් තිරයක් විතරක් තියෙනවා. අන්නේ වගේ මෙතන මේ විඥාන මට්ටමක් තියෙනවා. ඒකේ අරමුණු අරමුණක් නැහැ. අරමුණකට බැහැගත්ත අරමුණක් හරහා ඉපදිච්ච විඥානයක් නැහැ. අරමුණක් නිසා හටගත්ත චක්කු විඥානයක් නැහැ. සද්ද අරමුණක් නිසා හටගත්ත සෝත විඥානයක් නැහැ. සද්ද මේ ගන්ධ අරමුණක් නිසා හටගත්ත ගන්ධ විඥානයක් නැහැ. ධාන විඥානයක් නැහැ. ඒ වගේ ඒ ඒ බාහිර ආයතන නිසා හටගත්ත අනුරූප වෙච්ච විඥානමක් නැහැ. ඒ වෙනුවට අන්න කොහෙවත් පිටාපු නැති නාම රූපයක් මේ පිළිබුබු නොවන විඥාන වර්ගයක් තියෙනවා. ඒක තමයි නිරාසනය කියන්නේ අපදිච්ච විඥානය. නැත්නම් අනිදස්සන විඥානය කියන නම් වලින් හඳුනලා තියෙනවා. ඒ මට්ටමක් තමයි ශුන්‍යත අනිමිත්ත මට්ටමෙන් හඳුන්වන්නේ. මේ අත්දකින්නේ සාමාන්‍ය කෙනෙක්. හොඳයි. අද පන්ති අවසානයි. අද වෙයි පොඩක් ඉන්නවා. ඔකේ කෙනෙක් කියන්නේ හොඳයි. කෙනෙක් නැගිටලා ඉවරයි. උදේ වරුවට භාවනාව වෙන අවස්ථාවක් වෙනකොට අර අරමුණ තමයි ආයෙ නැවත විස්තැනියක් වෙන්නේ. ඊට පස්සේ ටිකක් අරමුණට ආවම ආයෙ ටිකක් ඉඳලා දැන් ශරීරයට හිත යොදන්න ඕනේ කියලා ශරීරයට හිත යොදවාම ඇඟේ දැනෙන වේදනාව රත් වීම බලනකොට පාර දෙකේ තියෙන රත් වීම බලනකොට ඒක හොඳට උස්සන්න එකක් පේනවා. එක දිගට වේදනාවක් එක්කම ටික වෙලාවකින් හිත ආයෙත් පැනලා වෙලි වේදනාවක් අල්ලනවා. වෙනකක්. ඊට පස්සේ ඒකත් හරියට බලන්න තිබ්බට ආයෙ හිත පැනලා තව වේදනාවක් අල්ලනවා. ඕමම අනාතරතර ඊට පස්සේ එනවා නිකන් ඇඟ දිගේ නිකන් කලුතුමගේ වගේ අර පිටිකේ අන්න ඒ වේදනාව උස්සන්නේ අර ඔක්කොම වේදනාවලට වඩා ඒක අල්ලන්න හරි අමාරුයි. ඒකවල ටිකක් හිතේ ආතතියක් වගේ එනවා මේ ක්‍රියාව අල්ල ගන්නත් බෑ මේ අකම් භාවනාව එපා වෙනවා වගේ වෙනවා. ඒක මගහැර අන්නලා ගියොත් කසන්න කියලා කියලා හිතන එක කසන්න කසලයින් කරන්න කියනවා වගේ කියනවා. දිගටම ගියේ වේදනාවක් කරුණු කරගෙනද ගියේ භාවනාවේ. ඒ වගේ ස්වාමීන් අර ඉස්සෙල්ලි ඉඳලා ඉඳලා ඉඳලා ඊට පස්සේ අරමුණ ලැබෙන්නේ ආනන්ද සාර හිත හොඳට කියන්නේ සතියෙන් හොඳට ඔද්දල් වෙනවා. හරි. ඒ වුණාම කයට සිත දානවා. ඒ දැම්මාම තමයි. එතන කියන්නේ කොහොම මේ කොච්චර කාලයක් දැන් කරනවද? භාවනාව නම් ගොඩක් කාලයක් කරලා වැඩි ආසීත් දැකලා දැන් අවුරුදු 3-4ක් පාට විතර කාලයක් තමයි. හොඳයි. දැන් මේ தත්ත්වය කොච්චර කාලයක් දරනවා? ම්ම්. අවුරුද්දක් විතර? ඊටත් වඩා වැඩි. නමුත් ඉස්සර තිබුණාට තේරුණේ නෑ මොකක්ද කියන්නේ. එතකොට දැන් ඒ කියන්නේ වේදනාව දිහා බලද්දී ඒක දුර වෙලා යන බවක් එහෙම තේරෙනවා. දුර වෙලා යන එක බලන්න අන්තිම වෙනකම් හිත ඒක නැදෙන්නේ. නැදෙන්නේ නෑ. තව වේදනාවකට. තව වේදනාවකට පයින්. ආයෙත් අරමුණට එනවා. මොන අරමුණද ඒ වෙලාව? ආසන්න ආසන්න ඒ ඒ ඒ ඒ මේ පියාගෙන ඉන්න එතනට එනවා. කමක් නැහැ. මට හිතෙන්නේ දැන් අර මේ පුළුවන් නම් දැන් අපි සාමාන්‍යයෙන් හොඳටම ඒ කියන්නේ අරමුණක් විරුද්ධ වීම ස්පර්ශ මේ දක ගන්න නම් හොඳට අර වගේ වේදනාවක් දුර වෙලා යනකම් ඉන්න ඕනේ. දුර වෙලා යනකම් හොඳට ඡය වෙලා ගිහිල්ලා නිකන් එතකොට ඇති වෙන්නේ අරමුණ සම්පූර්ණ දෙලා ගියාම සාමකාමී බවක්. අන්න ඒ தත්ත්වය වඩා අතකින්න උත්සාහ දෙන්න. ඉතින් හැබැයි ඒකට ඒ සාමකාමී தත්ත්වයට එනකොට ඉතින් වෙන වේදනාවක් කියලා යාව වද දෙනවනම් හිත ස්වාභාවිකව මෙතෙන්ට පයින්න පුළුවන්. එහෙම ගැතියක් තියෙනවා. හැබැයි ඔබ කොහොම කාලයක් යද්දී යම් අවස්ථාවක තේරෙන්නේ මේ යම් අවස්ථාවක් ඉඳ ඉඳ තියෙනවා. ඒ වේදනාව කරහා ගිහිල්ලා ප්‍රමාණිකූලව ඡය වෙලා ගිහිල්ලා ආයි වේදනාවක් නැති අවස්ථාවක්. වේදනාව දැන් ආවා දැන් තාම තියෙන ප්‍රශ්නේ එකක් කරනකොට තව එකක් කරනකොට තව එකක් කරනකොට තව එකක් කරනවා. මේකේ කිසි ස්පාසුවක් නැහැ විවේකයක් නැහැ. නමුත් යම් අවස්ථාවක එකක් ඇවිල්ලා ඊළඟ නැවිතිදියොත් එතකොට ආයෙ වෙන වේදනාවක් හොයන්න යන්න එපා. හොයන්න යන්න නැතුව පොඩ්ඩක් ඒ විවේකී ස්වභාවයේ ඉන්න දෙන්න. ආයෙ ආනාපානයට දාන්නත් එපා. ආනාපානයක් හොයලා ආනාපානයට දාන්න යන්නත් එපා. හිතට අර දුරු වෙච්ච වේදනාවේ දුරු වුණාමයි නැති වුණා. ඊට පස්සේ එහෙම පොඩ්ඩක් ඉන්න දැන්. හරි ස්පාසක් ලැබෙන්නේ මේ අරමුණත් එක්කම දැඟලා දැඟලා හිටපු හිතට මාත් හිතනවා හරි වෙනකන් සෑහසස් වෙනවා. අන්නේ සෑහලි ඉන්න දෙන්න. ඒ කියන්නේ ඔබ මේ අත්දැකකට වැරදක් නැහැ. ඒක අපි ඔක අත්දකින්න අත්දකින්න අත්දකින්න තමයි අර ඉස්සරහට යන මට්ටම පවත්තන්න තරම් ශක්තිය එන්නේ. අපි පාට දක්ගාලා අර අපිට ওই ස්ථානකට ගියාට ඒක රැඳෙන්නේ නැහැ ඒ වටනමත් තේරෙන්නේ නැහැ. අපි මේ විදිහට අරමුණුත් එක්ක ඔට්ටු වෙලා ඔට්ටු වෙලා මේකේ පීඩාව ඉඳලා පීඩාව ඉඳලා අතෙන්ට ගියාට පස්සේ ඊළඟට මේකේ විරුද්ධ වීම දැකලා දැකලා ඒ හරහා හොඳට අතෙන්ට ගියාට පස්සේ හිත හිත ඒවා හොඳට අල්ල හිටිනවා. ඒ නිසා මේක කාලයක් වැය කළා කියන වරදක් නැහැ. සම්හාස දැන් අර අල්ලන්න අල්ලන්න ආස නැති අසතිය අර ගානකට විචිත වෙනවා කියන ඒ ඒ වේදනාවට තමයි මට ඇත්තටම ආස නැත්තේ. එතකොට මම ආයෙ පාරක් මේ නැගිටලා යන්නත් හිතෙනවා. තමාද නැගිටලත් යනවා. එතකොට භාවනාවේ කඩා වැටීමක් සිද්ධ වෙනවා. ඒ වේදනානුපස්සනාව දකින්න මට කල් යනවා බැහැ. එච්චර එච්චර මේක මේකක් හිතන්න දෙයක් නැහැ. උතන අර අපි වේදනාවක් වර්ධ කරන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් නම් උපේක්ෂාකාරකව මේ ඕනම එකක් පිළිගන්න ඒ තරමට හොඳයි. ඉතින් මේකම මේකම අවුලේ නැත්නම් අපිට නිවන් දකින්න වෙන්නේ නැහැ කියන නීතියක් නැහැ. <laughs> එහෙනම් කොයික හරහා යන්න පුළුවන්. කොයිකක් ආයෙවිලා හොඳට බලලා අපි අර හොඳට ෂෙයා වෙන තැනත් බලලා ඒකෙන් ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඊළඟ ලස්සන්ට විදහාසේ මුවිවේකීව ඉන්න පුළුවන් මට්ටමට ගිහිල්ලා ඒක භාවිතා කරලා නැවත නැවත හිත පිරිසුදු කිරීම හරහායි යන්න තියෙන ඉදිරියට. ඒ නිසා මේකක් පොඩ්ඩක් මිසුරා කියලා ඒක ගන්න බෑ. සාමාන්‍යයෙන් හිස්තැවෙන ඉදීම නිවරට කොච්චර අනුග්‍රහයක් කියවත් මම හිතලා යනවා නෙමෙයි ඉදීම ගිහින් මාව දාන්න. හරි. ඒක කරදර නැහැ. ඒ කියන්නේ එතෙන්දි බුදුහාමුදුරුවෝ කියනවානේ අර දැන් සතියෙන් දැන් කොහොම නිවන කියන කැලේට වඩා. මතන මට ඉන්නේ මේ අපි දිනු කරන්න හදන ගුණ ධර්මත් එක්ක සංසන්දේ වීම. ඒවට කොයිතරම් මේවා අනුග්‍රහ කරනවා. දැන් අපි අරමුණක් එක්ක ඉන්නකොට අරමුණත් එක්ක වර්තමානයේ ඉන්නවා නම් අරමුණේ වෙනස්කම් හොඳට දකින්නවා නම් අන්න ඒ හරහා අපේ එක පැත්තකින් වර්ධනය වෙනවා. අපේ ප්‍රඥාවත් දියුණු වෙනවා. අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි නමුත් අපේ හිතේ තියෙන නිත්‍ය සංඥාවක්. දකින්නනේ අපේ හිතේ තියෙනවා මේකක් තියෙනවා අරකට තියෙනවා වගේ දරුවක් තියෙනවා ස්වාමියක් තියෙනවා ගෙදරක් තියෙනවා ඔක්කොම තියෙනවා දැන් මේක නැවත නැවත මේ වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා කෙලවරන්නද මේක වෙනස් වෙනවා දකින්නකොට. ඉතින් කොහොමද මේ මේ මේක අල්ලගන්නේ? කොහොමද මේ නිරන්තරයෙන් මේ තියෙනවා කියලා දන්නේ? දන්නේ හරහා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ නිත්‍ය සංඥාව අල්ලනවා. මේ අනිත්‍යත්වය දැකීම හරහා. ඉතින් දැන් දහණය කරගෙන ඉන්න ගතිය දුර්වල යනවා. ඒ නිසා එතන පවා වැදගත්. ඒ එහෙම ගත්තාම මේ නිත්‍ය සංඥාව අල්ලයාම අපි මේ අනවශ්‍ය දේ තණ්හාවෙන් මේක අල්ලන්නේ දීම අඩු කරනවා. ඉතින් තණ්හාව ඡය කිරීම තමයි නිවන කියන්නේ. රාගය සම්පූර්ණ ඡය කිරීම, ද්වේෂය සම්පූර්ණ ඡය කිරීම, මෝහය සම්පූර්ණ ඡය කිරීම තමයි නිවන කියලා බුදුරජාණන් වහන්සේ අර්ථ කරනවා. පෙන්නලා දෙන්නේ. වෙනත් එහෙම නැතුව මේ ගිහිල්ලා යන තැනක් කියලා නෙමෙයි කියන්නේ. එතකොට අපේ මේ කෙලස් ටික දුරු වෙන ප්‍රතිපදාවක අපි කොයිතරම් ගියත් කිසිම වරදක් නැහැ. එහෙනම් අපි දැන් දැන් මේ කරන දෙයක් කරහා බලන්න කෙලස් අඩුවීමක් තියෙනවා. කලින් තරම් මගේ හිත නිකන් දැඩිව ග්‍රහණය කරන්නේ නැද්ද? ගිහිලා මුලා වෙලා ඉන්නේ නැද්ද? අන්න එහෙම වේදනාවක් වෙනවනම් අන්න ඩිවෙන්ට උපකාරයි. සායනාස් දැන් අති වේදනාවක් වෙනවා කියන්නේ මේ අති වේදනාවෙන් කකුලට හිත පැනලා මේ වේදනාව බලනකොට මට එතකොට මේ වේදනාව අමතකයි. ඒක සායනාස් මට තේරෙනවා මේක මේ මගේ තිබිච්ච වේදනාවක් නෙවෙයි. මේ හිතේ තමයි මේ සංඥාව අල්ලගෙන තියෙන්නේ කියන හැඟීම මට කොහෙදා. يعني මෙතනට ආපහු මේකක් බලනකොට වක්කේ මේකක් අමතකයි. මේකක් බලනකොට මේකක් තියෙනවා නේ. මොකද අනිත් එක අනිත් ඔක්කොම ඔව් නැතිලා. නැතිලා. ඒක තමයි. ඒ මේම බලන එක. ඒක වදන්නේ නැහැ. වදන්නේ අනිත් එක දැන් ඔතෙන්දී තනි වශයෙන් හඳුනා ගන්න යන්නත් එපා. ඔව්. තනි වශයෙන් මෙන්න මේකයි නේද දැන් නම් මේ වේදනාව තියෙන්නේ කකුලද අතේද කියලා හොයන්න යන්නත් එපා. නම් කරන්න යන්නත් එපා. නිකන් බුදු වේදනාවක් මට්ටමින් යන්න. ස්වාමීන් වහන්සේ ඒ හිස් බව තුලම නේද අපිට අරමුණෙන් එන්නේ කියන්නේ. අනිවාර්යයෙන්. ඒක අපිට තියෙනවා. ඒ ඒක දැක ගන්න බෑ. එහෙම කරේ. ඉතින් අර මුල් ගන්නවා වගේ ඒක අරමුණු අන්න හරිය. ඒ කියන්නේ මේ يعني පසුබිමක් තියෙනවා. පසුබිම දැන් චිත්‍රයක් අදින්න බැහැනේ මේ canvas එකක් නැතුව. අන්න ඒ වගේ canvas එකේ නිකන් පිරිසිදු canvas එකක් වගේ දෙයක් තියෙනවා. ඒකේ අපි නාම රූප චිත්‍ර අදිනවා. නමුත් නාම රූප චිත්‍ර වලින් තොර ස්වභාවයකුත් තියෙනවා. ඉතින් අපිට ඒක හිතේ හිතේ ස්වභාවය වෙන්නේ අන්න ඒ එබඳු මට්ටමක්. දැන් ඒකයි බුදුහාමුදුරු කියන්නේ අවසරණ ධම්මික වේචිත්තං තම්චකෝ ආගන්තුකේ පක්ඛිනේසේ පක්ඛිනිට්ඨං මේ එදියෙන් එන බාහිර මේ නාම රූප මේ කෙලස් ටික නිසා තමයි මේ පිරිසුදු චිත්ත සමහරයි කෙලසෙන්නේ. ඉතින් අපි මේ විපස්සනායෙන් කරන්නේ 아무තු දෙයක් නෙමෙයි. අර අපේ දිවිච්ච ස්වභාවයම මනුස්සකම දැනෙන්නේ. ඉතින් අන්තිමට ඉතින් සරල මනුස්සකමක් විතරයි තියෙන්නේ. ඒක ඉතන තියෙන නිකන් ඔහේ මැරෙනකන් ඔහේ පැවැත්මක් තියෙන්නේ. කෙලස් කෙලස් ටික අයින් වෙලා. දැන් රහතන් වහන්සේලා ගැන කියන්නේ උන්වහන්සේලා මේ මරණයෙන් බැරෙන්න උවමනාවකුත් නැහැ. හැබැයි ජීවත් වෙන ලොකු උවමනාවකුත් නැහැ. කෙනෙකුත් කියලා ඒක නැහැ අන්තිමට. කෙනෙකුත් කියලා ඒක නැහැ. මුදු පැවැත්මක් අර ගෙනාපු පරණ පරණ මේ හේතුතික නිසා කර්මාන රූප එයාපු ශක්තිය නිසා තාම හැබැයි ජීවිතේ පවතිනවා. රහතන් වහන්සේ කෙනෙක් රහතුණක බැරෙන්නේ නැහැ. පින්නට පාන්නේ. තාම ජීවිතේ වශයෙන් පවතිනවා. නමුත් අර කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් මමෙක් වශයෙන් යන ගමනක් දැන් නැහැ. ඒක අවසන් වෙලා. ඔය හරි ලස්සනට විස්තර කරනවා කල්පිතේ ඥානරත්න සානස හේම අර දියසුලිය උපමාවකින්. ඒක බුදුරජාණන් වහන්සේගේ උපමාවක්. දැන් මේ අපි හිතලා බලන්න දියසුලියක් තියෙනවා. ඒ දියසුලිය කැරකැවි කැරකැවි කැරකැවි කැරකැවි මේක ඇතුළට දැන් හිතා බැලීමක් තියෙනවා. යා මේ නිරන්තරයෙන් මේක කලරඩු ආහාරනේ ඔක්කොම ඇදලා ගන්නවා. ප්‍රපාතයක් තියෙන්නේ පාතාලයක් මේ පාතාලේ ඔක්කොම ඇදලා ගන්නවා. හැබැයි හිතලා බලන්න යම් වෙලාවක දේශුලිය අවසන් වුණා. අවසන් වුණාට පස්සේ ආයෙත් නැවතත් නිකන් සංසිඳිලා තියෙනවා. දැන් දේශුලිය දේශුලියක් නැහැ. හැබැයි අර කොළරොඩු ටික තියෙනවා. කොළරොඩු ටික ඒ හරියටම පාවෙවි තියෙනවා. ඉතින් කෙනෙකුට කියන්න බලා අන්න අතන තමයි දේශුලිය තිබුණේ. දැන් දේශුලියක් නැහැ. අන්න ඒ වගේ තමයි කියන රහතන් වහන්සේ. දැන් මේ උන්වහන්සේගේ ජීවිතයක් වශයෙන් එහෙම නැත්නම් මේ රූපයක් පේනවා උනාසෙන් සිවුරක් ගන්නවා ආහාර අනුභව කරනවා මේ යනවා කැසිලි කැසිලි කරනවා එහෙම රූපයක් තියෙනවා ඒක අර නිකන් කොළරොඩු ටික වගේ ඒක හරහා ඊළඟ භවයකට යන්නත් නැහැ අනේ ඒක හත්තක් තියෙනවා එහෙම එකක් නැහැ ඒ එහෙම ප්‍රසන්න කතා ඇතර මේ පසුකාල ප්‍රසන්න විඥාන කතා පසුකාලින නාම දේවල් මේ මෙතන මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන අපපතිත්ත විඥාන මට්ටම කණිදස්සන විඥාන මට්ටම ඔය තමයි එතන ශුන්‍යතා නිමිත්ත ඒවැයේදී ලසන්ට මෙමතු වෙලා ඉන්නේ. එතන කිසිම ක්ලේශයක්, කෙලෙස් වලහයක්. කෙලෙස් තියෙන තාක් දුරනවා. කෙලෙස් තියෙන තාක් ප්‍රතිවිරුද්ධ වැඩි කරවන්න තෝ මේක දුරනවා. ස්වාමීන් වහන්සේ අපේ ශුන්‍යතාවක දකින්න අර කර්මම ඔක්කොම නැතිනම් අපි ශුන්‍යතාවට යනවා. අපේ ඊට පස්සේ ඒ අරමුණ තීන්දි අරට දකින්න පුළුවන් නේද? පුළුවන් පුළුවන්. ඒ කියන්නේ ඒක නැත් ඒක නැත්තේ නැහැ. දැන් කැන්වස් එක රූපය මොකක් හරි ඇඳලා තියෙන්නේ. කැන්වස් එක බලලා වගේ තමයි අර වැඩේ. මේ මේවත් තියෙනවා අමුත් තියෙනවා හැබැයි මේකත් බලන්න පුළුවන්. ඒකයි එකක් ලුකුසාන්හසේ නිතර අවධාරණය කරනවා. මේකට විතරක් කැලෙන්න යන්න එපා කියන්නේ. කියන්නේ මේ කැන්වස් එක විතරක් කැලිලා යන්න එපා. එහෙනම් අපි දැන් ශුන්‍යතාවයට යනවා එලා නිවිතට යනවා කියලා. ඕකම ලොකු කරගෙන ඕකෙම අවුරුදු ගණන් කියන්නේ. පැය ගණන් ඉඳීම කියන එක ගත්තොත් එතන එතන අපි අල්ලගෙන. එතන ආරහවන්න මම එක් හදෙනවා හදෙන්න පුළුවන්. අරයට මම සුඤ්ඤතාවය තමත් අරින් හම්බුලා නැහැ මට හම්බුණා. ඉතින් තා හදලා තියෙනවා. ඉතින් අරයට මේ අවුරුදු ගානක් කරනවා මේ මම මේ මට කක් ගාලෙන් යන්න පුළුවන්. අන්න එතනත් හැදුවා. අන්න ඒ වගේ මේ හැම දෙයක්ම අපි මගේකට ගත්තොත් එතනට හැදෙනවා. ඒ නිසා මේ මේ එකක්වත් ඇල්ලුවොත් එතන මාරයි නෑ. ස්වාමීන් වහන්සේ ආසවයි අනුසය කියන අපි ප්‍රායෝගිකව දකින්න පුළුවන් දෙයක්. ප්‍රායෝගික ඒ කියන්නේ ඒ යට මට්ටමේදී නෙමෙයි තේරෙන්නේ. ඒක උඩ මට්ටමට ඇවිල්ලා මොකද මේ පරිඋත්ථාන මට්ටමේ ඉන්නව තේරෙන්නේ. අරව යට මට්ටමේදී දැක ගන්න ප්‍රායෝගික බෑ. මට තේරෙන්නේ නැහැ. දැන් අපිට සම්මත කරවලට දැන් දැන් මෙහෙම හිතන්න පුළුවන්. දැන් හිත නිකන් ප්‍රසිද්ධ තිබුණා. හැබැයි උන්න මේ ලස්සන රූපයක් දැක්කා. උන්න ටක් දාලා ආයෙ වතුනා. ඒ කියන්නේ අන්න අනුසය ක්‍රියාත්මක වෙලා පරිඋත්ථාන මට්ටමට දැක්කා. සම්පූර්ණයෙන් අපිට රහතන් වහන්සේ කෙනෙක් ගැන අර සම්පූර්ණයෙන් ඡය කරලා තියෙන්නේ. කොච්චර ලස්සන රූපයක් දැක්කත් කාලයක් පහල වෙන්නේ නැහැ. මොකද අර මන්දි මොකක්වත් නැහැ. අන්න ඒ වගේ ගත්තා. ඒ ඒව දාන්න එපා. ඒව දාන්නේ ඔක්කොම පැටලෙනවා. ඒවා ওই පස්ස කාලේ එකතු වෙච්ච දේවල්. මෙතන මෙතන ඇවිල්ලා දැන් ධර්මදී අභාංග සිද්ධාරේ විස්තර කරනවා. එතනත් තමයි අරමුණක් සහිතව ඒ විස්තර කරනවා. මෙතන යන්නේ අරමුණක් රහිතව යනවා. තමයි. හය ඇවිසි බහරත්. ආ මේ චේතනා සූත්‍රය මට මතකයි දෙන්න සංකේතය. සංයුත්තනිකාවේ වගේ මට මතක මම ඕන බලලා මම හිත කියන්න හරියටම මේ එතෙන්ද බුදුරජාණන් වහන්සේ ලස්සට විස්තර කරන්නේ අර විඥානයේ පැවැත්ම ගැන. විඥානේ නැවත පුනර්භවයට යෑම ගැන තමයි විස්තර කරන්නේ. ඒක එක එකින් එකට අනු මේ අනුතරමින් ඇවිල්ලා පෙන්නනවා. මේ චේතනාව චේතනා පූර්වකව හිතලා ගන්න හිතලා මේ සම්බන්ධ වෙලා චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ වශයෙන් මේ විදිහට මේ චේතනා පූර්වක වීමෙන්දී ඒ ඒ අසුර කරගෙන විඤ්ඤාණය. ඊළඟට හිත හිතා යන වෙලාවකදී ප්‍රකල්පනා කරද්දී ඒක අසුර කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් අනුසය අසුර කරගෙන ඉන්නවා. දැන් ඊළඟට රසනිකර මේක චේතනාවක් නැත්තම් ප්‍රකල්පනාවක් නැත්තම් ඒ සංසිඳිනකන් ඒ පැවැත්ම තියෙනවා. අරකට නැත්තම් ඒක එකක් නැහැ. හොඳයි මම හිතන්නේ අපි වෝට වඩා කතා කරොත් ඒකත් ටිකක් එපා වෙනවා නේද? අපිට ඇති. හොඳයි ඉතින් මේ උගාක් හැබැයි ඔයා හිතන්න යන්නකම භාවනා කරද්දී භාවනා කරද්දී වෙන දෙයකට ඉඳ දෙන්න. පුළුවන් තරම් සරලව යන්න. අර තමන් මේවා තේරුම් ගත්තට වරදක් නැහැ. මොකද එතකොට තමන්ගේ අත්දැකීම මේ ධර්මයත් එක්ක ලස්සනට ගල්ප ගන්න පුළුවන්. එතකොට යම් සැකයක් දිනවන සැක ටික දුරලා. ඒක ඒකත් අත්‍යවශ්‍යයි නැත්නම් අපි මේ අවශ්‍ය තැන් මගහැරලා අපි වෙනත් දේවල් ඔස්සේ හඹාගෙන යනවා නැත්නම් අපි මේ දේවල් අත්දැකලා. ඒ නිසා මේ දේවල් අහලා දැනගැනීමත් අත්‍යවශ්‍යයි. හැබැයි භවනා කරලා පුළුවන් තරම් හිත රිස්කලන් කරගන්න. පුළුවන් තරම් හිත සැහැල්ලු කරගන්න. මුකුත් දන්නේ නැති නිකන් ඊටාම මේ සරල නිකන් පුංචි දරුවෙක් ඍජුව යමක් අත්දකින්න ආකාරයෙන් භවනා කරගෙන යනවා. එතකොට තමයි මේකේ සුන්දරත්වය අත්දැක ගන්න තියෙන්නේ. නැත්නම් අපි භවනාවේදී ඒවා ඔය සිද්ධාන්ත කල්පනා කරන්න ගියොත් සූත්‍ර මතක් කරගෙන මේ අත්දැකේ ඒකත් එක්කද ඒකද කියලා හිතන්න ගියොත් ඔක්කොම භවනාව අඩාල ඒක තමයි විශේෂයෙන් කියන්නේ. හොඳයි එහෙනම් අද අපි සියලු දෙනා වෙනදලා ඉතින් එකහමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක නියැලුණා. ඉතින් මේ අතරින් අපි රැස් කරගත්ත අවශ්‍ය කුසලුත් මේ දවස් පුරාම මේ මුතුන් කියලා තමන්ගේ වීර්ය වර්ධනය කරමින් මේ සත් සමාධි ප්‍රඥාවන් දියුණු කරමින් රැස් කරගත්ත අවශ්‍ය කුසලුත් අපේ නමින් මේ පාඩුවේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්තා. ඒ අය අභව ස්ථානවල සිටින නම් ඒ අතරින් දේවා සියලු දෙනාට දුරු නිවන් සුව පිණසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.